සම්පත් දරුවන් සරණයි ලෝ දරුවන් සරණයි ඇයනාදේ හෝ තෙරුවන් සරණයි එන මෙතන මේ පැත්තෙන් කනෙක් වෙනවා ආයෙ ඩිස්කනෙක්ට් සියලු දෙනාටම පුරුවන් සරණයි අපි ඉස්සන්වනේ සෙනසුරාදා දවසේ වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඒක අපිට අත්‍තරම් පහුගිය මාස දෙකක විතර කාලයක් එimhe ඉඳ ගන්න වෙලාවක් හම්බුනේ මේකේක අත්‍යේක සාත්මික කටයුතු නිසා ඉතින් අද අපිට ලැබිලා තියෙනවා අපි ඒකේ මුල් විනාඩි ස්වල්පය විවස්ථාන සංදිනකරියාව කියවන්න ගත කළා ඒ ගාට උදාන පාළියේ දවසට නියමිත ගාතාවක් අනුව සාකච්ඡාව පවත්වන එකයි අපි චාරිත්‍රාක් වශයෙන් කරන්නේ. ඊට පස්සේ කතාවේ අත්කතනින් පස්සේ විවෘත වෙන සාකච්ඡාව සමාන්තර නිර්බන් කතිය දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ඒක නැත්නම් අපි පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ලෝකිතයේ අමෙජන කතා. මේ හඳුනාගීමෙන් පස්සේ සාකච්ඡාව ආරම්භ වෙන්න කලින් පරිණාමක වශයෙන් අපිට මේ කියන යෝගාචර දිනචරියාව කාගේ දැනගැනීම සඳහා මම කියවන්න බලාපොරොත්තු වෙනවා. ආගේ අවධානය මේ දෘෂ්ටියේ වාසනම කරනවායි නිරාකරණය. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාවචර දිනචර්යාව සුමීරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති ජීවපදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුමාත්‍ය හිතු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහිය තබා ගත යුතුයි. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිදු විය යුතුයි. අවදි වූ ගෙස අස්නෙන් නැගිට සිරුරකි සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් නියේදී නොසිස් විනයක් කරගත යුතුයි. බුදු වටන, ඇතුරු වටන, ගිලන් වැඩි හිටු වටන යන ආදී සුදුසු කල්ලියේදී කිසිනම් ගිලන් හිල්දන් පිසු සඳහා බුදුමහාට ගොස් නොපමා වෙයි WhatsApp ඇසිය කුටිට ආයි. පණදාම් පුණුව සිරුරු පිළිදැඟුම් බවුන්. ඇනිත නියත කෙසේයේදී පිටු සඳහා gediye දිවීමට පනෝ පිසුදු පැනින් දෙවූ පාත්‍රයේ අපි කියලා tempat කොට තැබිය යුතුය. පින්න පාත්‍රයේ සඳහා gediye හැඬ වූ කල තෙරුවන් පුදා පාසුරු දරා කමඨහන්ගත් සිතින් නිමිත්තන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිටත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත්කමටහණින් යුතුව පිටුපිනිත හැසිර පිළිපිලිකන පෙරලායන කලද කමටහන් නොහැර ආයුතු. බොදුන්නල වත්සපයා දිවා වන්දනා ආදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යුතුය. පිරිවැහුම් පිටිවැසුම් නැතෝ පිටු කාගේද භාවනාව සඳහාම යුතුය යුතුය. දවස් පහට පමණ වත් පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනා ආදී නිමවා වැඩිමහල් ආදීන්ගේ සුදුක් සොයා පිසිනන්ති ඊළම් පසු පිසු සාදා. පිටු සිතින් තමන් වත්ම කුජ්ජෝ පෙරායි. එරයම අවසන් වෙනතුරු පිරුවහන බණක් නැතෝ කමඨහණින් කල් ගෙවා අලුයමට පෙර අවදි මේ සනිටුහන් කොට සනිටුහන් කොටගෙන රෑ 10ට නිදුරපගත යුතුයි. සමාජයේ දිනපතා සීලවට සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියට තබාගත යුතුයි. මොනම කරුණක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුයි. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුයි. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසරය ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ වූ යුතු තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ජීවි. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින් එයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතර ගත යුතුය. තමාගේ භාවනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයින් සමාවෙන්නේ ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හේයි. නියම ශ්‍රමණාකල්පයේ රහසත් එලිපිටත්. ඔබෙන් තොරණ වෙනසෙහි හැසිරිය යුතුය. කතාවත් මීට මැදපත් වෙයි. තම තමාට කරගත හැකි සීරුවට තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එමණු දෙෙහිදී ශාන්ත දාන්ත ධර්ම සමනාර. සාරුපේ සමනාකල්පේ යන මේවා නොබිදෙනසේ තෝ තෙරුවන් සරණයි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 පරිහරණයට පහසු වෙයි, වැඩ කටයුතු ඉක්මන් වෙයි, හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට යනෝනින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සීගයට නඟා එබඳු වදුර මැඩලීමට සමතිකු විය යුතුය. බහැර පිරිසිදුව බහැර පිරිසිදු බව බහැර පිරිසිදුව හිත රැකගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්හි සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත්වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනා කිරීමටද පුරුද්ද සබාගත යුතුය. කරන හැම වැඩක්ම ප්‍රමාණිකූර්වත් හොඳට පිරිසුදුපත් කිරීමට හිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්තුන්ගේ අත්දැකීම ඔබ ගුණ කිරීමට උපකාර වන්නාසේම සංවාසහනවන් සංවාසාරහා නොවන්නන්හා ගැටීම ගුණ පරිඥාණයට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් දෙකින් කළ යුතුය. පත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලව කරන්නට උගෙන. එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාර වන බව සලකා වත්ත සම්පන්න කිරීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කරන ලියුම් ගන්න තිනුවද යෝගාචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. පැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය. හේයින් පොතපත පවා අධිකෝකට කසා ගැනීමෙන් වැළකී සිටින ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාසම කතිකාවතට හා මේ ස්ථානයේ කතිකාවතට දෙකම වැඩගෙන යාම මෙහිවසන ඔබේ ආඥයන්ගේ පාස්ව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ හිතට වදා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවතර දුම්තරියාව මේ පළවෙනියන් කියන්නේමයි අපි ආරාධනා කරමු උදාන ගාථාවේ උදාන පාළි බුද්ධක නිකායේ අද නිමිත ගාථාව අපිට ඉදිරිපත් කරන්න කියලා. මන්නේ දෙන්න පෙළ පොතනේ ซึ่งอะไรอยู่ซึ่งมันรูแบบ de evitar que

Okay.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ ගවනිකාවක් සවිස්තරව පෙන්වන අවස්ථාවක් විතර මේ තමයි ත්‍රිපිටකයේ පොතක් කියනකොට අපිට දැකෙන එකම සිද්ධිය හත් අට පොළ කියනවා. මේක මෙහෙම වුණා මේකට පස්සේ මෙහෙම වුණා මේක වුණා මේකට පස්සේ වුණා මේකට පස්සේ මෙහෙම වුණා කියලා ඒ සිද්ධිය ඉවර වෙනකම්ම නැවත නැවතත් කියන එක තමයි බණ කියන්නේ. ඒ හිත් වදිනකම් ඒ හිතේ හිත් වදිනකම්ම කිටියෙන් සටහන් කරනවා. ඒකම නැවත වෙනසක් පාවසලකට අවුරුදු 7ක් කැපලා දුවා අවුරුදු 7කින් පස්සේ දුවා පිටිනේ දරුවක් දුවා සෝතේ වැදුවා කියන එක කතා වෙනකොට අටකොලක් විතර කියනවා. ඉතින් මේක මේ ශාසනයේ බොහොම වැදගත් අවස්ථාවක් විදිහට තම සඳහන් වෙනවා. මේ ලයින් එක පොඩ්ඩක් අප්සෙට් ගියා අපි නැවත පටන් අර ගන්නවා. මේ ශාසනයේ වැදගත් අවස්ථාවක් විදිහට සාකන මේ දරණ වදන දරුවා තමයි සියලි රතන් භාෂාවෙන් වත් වෙන්නේ. මෙයා ඉපදිච්ච දවසේම ඇවිදලා තියෙනවා කතා කරලා තියෙනවා බුද්ධ පාරමක සංග්‍රහයට උපස්ථාන කරලා තියෙන සාරිපුත්තු වහන්සේට පටන් ඒකට එයාට ගැබේ ඉන්න කාලේ අවබෝධිකුත් තිබුණා තියෙනවා. ඉතින් ඒ කියනවා පෙර ආත්මේ කරපු අකුසල කර්ම සහ කුසල කර්ම නිසා දෙක සම්මිශ්‍රණයක් කුසල කර්ම නිසා පිටුපැතු හිරු සම්පත් ලැබෙනවා. ගමනක් යන ලහතුන බුදුරජාණන්සේ දුෂ්කරණ ගමන ඇරලා බලනවා මේ සීවලින් කියලා. සීලි පාර තන තින්නොන සේරම කණ්ඩත් සම්බන්ධ ඉන්නත් සම්බන්ධ ඉඳා ගන්න. ඒක සීල් මහා කරනාදී ගෲප් එකේ ඉන්නවනම් බුදුජානක දන්නවා සිව්පසෙන් අඩුවක් වෙන්නේ. ඒ වගේම මේ රජ කෙනෙක් මොකද්ද ඔත්තුවක් දීලා දිනවා විවිධ මේකක් රජු කෙනෙක් මාලිගාව කොටු කරලා දවස් අවුරුදු 7ක් මේ වතුර දෙන්නේ නැතුව ගබඩා විනාශ කරලා අවුරුදු විනාශ කරලා කොටු කරලා තිබුණා. මම හිතන්නේ මේ තාත්තයි පුතයි අතර ෆයිට් එකදී තාත්තා හිර කරලා අන්න ඒකට උපදෙස් දීලා තියෙනවා මෙයා. ඒ නිසා අවුරුදු 7ක් අර ගැබේ හිර වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒවත් ඇත්තටම අටුවාවෙන් වාකෝකට විස්තර තියෙනවා. නමුත් මේක වෙනකොට ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියලා උපාසක මහත්තයා කතා කරපු එකම කටුකුරුදු ස්වාමීන් වහන්සේ මට මතකයි නිවෙන නිවීමට උපදෙස් ගත්තා. උපාසක මහත්තයාට වෙන සිද්ධිය මේකයි බුදුචානන්සේ කලින් අරගෙන බාරයි. ඒකට සුප්පාවාසාවගේ සිද්ධිය සාසනයට සම්බන්ධ නිසා බුදුචානන්සේ තේර අධිසලකිල්ල සලකන සුප්පවතාද මොකද මේ මේ ඉස්සරහට එන මේ දීවලි මහරතන් වහන්සේ තමයි මේ පාර සකස් කරන්නේ. ඉතින් අර උපාසක මහත්තයා කියලා කියනවා ඔයාගේ පස්සට ගන්න. මේ අද කරන්න බෑ. ඒකට උපාසක මහත්තයා කියන ජීවිතයත් වස්තුවත් ශ්‍රද්ධාවත් කැඩෙන්නේ නැතුව තිබ්බොත් පස්සේ දාන්න. මම වස්තු නැති වුණොත් ශ්‍රද්ධාව නැති වුණොත් උපාසක මට කරන්න බෑ. උපාසකට පුළුවන් නම් මට සාතික වෙන්න මම ඊගාවට දාන දෙනකන් මම මැරෙන්නේ මගේ වස්තු විනාශ වෙන්නේ සද්ධා කැඩෙන්නේ එතකොට ඉදිරිපුරදව ශ්‍රේෂ්ඨම වෙච්ච මුගලන් ස්වාමීන් වහන්සේ හොයලා බලනවා මෙයාට ආවුස තියෙනවා තව වස්තු විනාශයක් නෑ නමුත් සද්ධා විස්තර කරන්න බෑ ඒ නිසා කිසිම විදිහකට ගිහියගේ සද්ධාවක් උත්සාහ කරන්න එපා කියලා. ඊට ගිහි සද්ධාව. ඔය උගෙන් අරෙන් අකින් කරින් කරලා දීලා මණිකට සාරි දෝනේ මණිකට මහල දෝනේ කියන දෙයක් මම අරගෙන දෙන්නම් කියලා කිව්වට මෙහෙම කරලා අනිත් පැත්ත හැරෙනකොට මොන්නම හේතුවක් නැව සද්ධාව කෙනෙකු පිළිගන්න එපයි කියලා කියනවා. මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියන්න බෑ මෙච්චර මේ කලින් බතින් නිමන්ත්‍රණය කරපු පුද්ගලයා හෙට වෙනකොට වස්තු ඉතුරුලා තිබුණා ජීවිතයේ තියෙන දාන දෙයිද කියලා. ඒක කියන ඒක ඔබ වගේ. උඹට මැරෙන්නේ නැති බව වස්තුවේ තියෙන බව මම වග වෙන්නම් කියලා. එහෙමනම් පස්සේ දාන දෙන්න කියලා උපසමකට කියනවා. ඒකේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍යක මූලික උපාංගයක් වුණාට බොහෝම වාස්පශීලීය. කොයි වෙලාවෙ හැරෙයි දැන මේ ගිහිල්ලා අනිත් පැත්ත හැරලා එනකොට ඒ මනුස්සයා නෙවෙයි. ජීවුණොත් දෙන්නටම ලබයි. නැත්තම් ඒකත් ජයසිරි මංගලම් තමයි. එනිසා මම කියන්නේ මේ මිස්තරනේ ගේට්වෙන් එහා පැත්තට ගිහිල්ලා ආපහු ආවන ඉන්නේ ගණන් ගන්න. ඉන්න ගන්නම් ඔය කොහොම හරි කරලා අපිට බැනලා ගහලා තද කරලා තියාගෙන ඉන්න. එළියට ගිහිල්ලා එනකොට එන්නේ එක්ක අතප්පයක් කරානේ එහෙම නැත්නම් අඬුවක පැතිලා එහෙම නැත්නම් කිත්ති දූෂණයකට පැටලිලා නැත්නම් හොරකමකට පැටලිලා ආපහු එනකොට හොදලා ගන්න බෑ. යනකොට නම් යන්නේ බුදුන් මේ ලොකු සැලසුමක් ඇතුව තමයි යන්නේ. මම ගිහිල්ලා ආයෙ පිරිසිදු වෙලා පැවිදෙන්න බලන්න ඉන්න. එනකොට අතපය හතර ගෙනවොත්. එහෙම ලෝකයක් තියෙන නිසා ගේට්ටුවේ මේ පැත්තේ ලෝකෙයි, ගේට්ටුවෙන් එහා පැත්තේ ලෝකෙයි සම්පූර්ණ දෙකක්. ඒ නිසා ඒකෙන් සංවේග පිහිටව ගන්න ඕනේ. කතාව වෙනම තන්ති වෙන සරුවචනාංශේ පොලේ දීතාවෙන් අහනවා ඔබ මෙච්චර අවුරුදු 7ක් ගැබදරාන මේ දරුව වැදුවා මේ වගේ දරුවෙක් තවත් පතනවා කියලා හතක් පතනවා. මේ වගේ දරුවෝ හතරෙන් තුනක් පතනවා කියනවා. ඒක නිසායි කියන්නේ ඔය මේ අබර්ණා තලීගෙන් මැතිවලන් තනීමෙන් දරුවන් වැඩිවීමෙන් ගෑණියෙක් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. කොච්චර දුක වින්දත් ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. විචාකාරියුම තහන ඔය වගේ. විචාකාවගේ මුනිපිටි නැතිලා අඬනවා. සෝවන් වෙච්චි මේ ආර්ය ශාවිකාවක් අනේ මට හිතමු හොඳම උරතල් මේ මිනිපිති ස්වාමීන් වහන්සේ කියලා අන්නකොට අහනවා මේ මුළු සවැත් නුවරම උඹේ දරු වෙනවනම් කැමති කියලා මට ඒත් මදි කියලා. මුළු සවැත් නුවරේ ඉන්න හරියක් යන කාමකේ දරුවා. ඒකෝර කියනවා සවැත් නුවර දවසට කී දෙනෙක් මැරෙනවා. උඹට නම් කොච්චර අඬන්න වෙනවද? ඒත් ඒ කියන ඒක නිල අසහතන් සාත රූපෙන් කියනවා. මිහිරි නැති දේ මිහිරි වශයෙන් පිළිගන්නා වූ මේ නැත්තම් මොකද ඒ ගාතාව කියන්නේ ඇදලා අසතන් සාත රූපේන මේ ප්‍රමාදයට වැටලා ඉන්න මිනිස්සුયો මිහිරි දේ මිහිරි වශයෙන් අප්‍රිය දේ ප්‍රිය වශයෙන් දුක් දෙන දේ සැප වශයෙන් දකින්නේ බලන්නේ කියලා බුදුහාමර මේ මෙයාට ගීතාවටත් නෙවෙයි කියන්නේ කියන්නේ බෑනේ මොන දිහා බලන බණින්නේ කෙලිම බණින්නේ වචන තුනකින්ම පොලිය දීතාට තමයි උඹ මේ අප්‍රිය දේ ගැන මෙච්චර දුක නැවත දරුවක් වැඩිීමේ කැමැත්ත තාම තියෙනවා. මිහිරිදයක් විදියට පිළි අර ගන්නවා මෙච්චර දුක් වෙන දේ. ඒ වගේම උපදින උපදින සතා දුකටයි උපදින්නේ. ඒක සුභයක් වශයෙන් බාර ගන්නවා. ඒ නිසා ප්‍රමාදේ වැටිච්ච ජනතාව වවාගෙන කන හැටි, බෙදාගෙන වරදන හැටි, ඇදගෙන නාන හැටි. මුත්‍රම හිද්දියට බුදුරජාණන්සේ එතන වැඩම කරලා දානෙත් බාර අරගෙන ස්තුති කරලා කියලා එන්නේ මේ වචනේ. ඉතින් එනකන් නම් පේන තියෙන බුදුහාමරෝ ෆේවරිටිසම් කරනවා. එක්කෙනෙකුට අනිත් අපොයින්ට්මන්ට් කැන්සල් කරලා හරි ගිහිල්ලා අනේ ඔබට පිරිඳරුවෙක් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඔක්කොමලා හිතනවා ඒ නිසා සංඝයාන්තිකින් පිරිත්පත් පෑන් ටිකක් ගහගත්තාම බඩ දරු ගැබ හරියයි කියලා. ඉතින් ඒ නිසා තාමත් වෙනවා පිරිත් මුල් ගැට ගන්න. මොකද අන්තිම පණිවිඩේ පේන්න තියෙන උපදේශයන් ආන්දේ ඒක වැදුවට පස්සේ කියනවා ඔබට කවදාකවත් අනිදා බෝල් කහ රහතේ දෙන්නේ නැහැ. දුකටපතේ දෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ඇහිදියා බලනකොට ඉතින් මේ වගේ ගොක් දෙපැත්ත ගලපන ධර්ම කොටස උදාන පාළිය තමයි කියන්නේ. උදාන පාළියදී බුදුරජාණන්සේ දෙක නොකිය බෑ. ඒ ලෝකෙ පැත්තෙන් බලනකොට සම්පූර්ණ වෙන කතාවක් යනවා. ඉක්ගේ පෙන්වන්න තියෙනවා ජවනිකා රාශියක් ඕනම කෙනෙකුට පේන ප්‍රකෘති. නමුත් අන්තිම උදානසේ දෙන උත්තරේ නැත්නම් ඒ සංපින්ඩණය කරලා කියන ගාතාව සම්පූර්ණ කතා ශරීරයට විසඳනවා. වෙනම කතාවක් කියන්නේ අසාතේ සාත රූපං මිහිරි දේ මිහිරි වශයෙන් දකින්නවා අප්‍රිය දේ ප්‍රිය වශයෙන් දකින්නවා දුක සැප වශයෙන් දකින්නවා අනි අන්ධ බාල ජනතාව අනි අප්‍රමාදයට වැටලා ඉන්න ජනතාව තුළ ප්‍රකාශ කරපුවාම පේන්නේ හරියට මේ සුපවාසයට තොක්ක කරනවා වගේ කියන නේද ඉතින් මේ සුද්ධියෙන් සමස්ත ලෝකයම පේනවා සමස්ත ලෝකයම මේ බුදු ඇහෙන් බලනකොට මිහිරිය අමිහිරිය වශයෙන් සලකනවා. සැප දුක වශයෙන් සලකනවා. නරක දේ හොඳ වශයෙන් සලකනවා. ඉතින් එහෙව් ලෝකෙක ඉඳලා මේ සංඥා සකස් කරගන්න හැටි. බුදු දහමේ ආර්ය විවහරයට අපි හැඩ ගැහෙන හැටි. එහෙම නැත්නම් සීක පුද්ගලික මනසට හැඩ ගැහිනවා කියන එක මනුස්ස පරිණාමයේ අන්තිමම පුරුක ඒක ලෝකෙ හැදලා තියෙන එකට නෙවෙයි. ලෝකෙ හැදලා තියෙන්නේ සංසාරෙ දික් වෙන පැත්තට. බුදුජානනාංශ කියනවා මගේ ධර්මය අහුවොත් ඒ පරිණාමය මම දවස් 7කට අඩු කරලා දෙනවා. ඔතෙන් එහාට ගියාට පස්සේ ඔබ කූටනකට පස්සේ. මිනිස්සයා මෙතෙන් වෙනකන් එනකන් දිනු කරන අපෝ කායික මානසික හැකියාව සියල්ලම මුදුන්පත් වෙනවා මේ සංඥා වෙනස් කරන්නේ. ඒ සංඥාව අපි මෙතෙක් කල දිනු කරන අප සංඥාවේම අනිත්‍යය. අසාරේ සාරමතිනෝ සාරේ අසාරේ දක්ිනෝ සාරේ ඡාසාර දක්ිනෝ කාර්ය අකාරයක් වශයෙන් දකිනවා තේසාරං ආදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියලා කියනවා. හොඳ නරක වශයෙන් දකිනවා, සාරය අසාරය වශයෙන් දකිනවා. ඒම කෙනාට කවදාකවත් සාරයක් මුඳින් දුන්නේ නැහැ. අත්දකින් වෙන්නේ වෙන මොකක්වත් අඩුවක් නැහැ. මේ සංකල්පය. යොමු කරගන්න. මනසිකාරය වැඩි. ඊගාට ඉති අනිත් පැත්ත තියෙනවා සාරේචා සාර දස්සිනෝ, අසාරේ අසාරමතිනෝ, සාරේ සාර දස්සිනෝ එහෙම වුත් එහෙම. ඒ මොනවාද නිවන් දකින්න කෙච්චර අමාරු නෑ මොකද ඔක සංකල්පයයි. දෘෂ්ටිය හරි නැත්නම් දැක්ම හරි ඉතින් මේ දෙක අහණ්ඩයක්ද ප්‍රතිපත්තියක ප්‍රලයක්ද එහෙම නැත්නම් මහන්සිලා ලබා ගන්න පුළුවන් දෙයක්ද නැත්නම් පොට chance එකක්ද කියන එක සම්පූර්ණ දෘෂ්ටිමත්. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙකුට පිරිස් පාලන හැකියාව කියන එක පුහුණුවකින් ගන්න පුළුවන්ද සහජයෙන් එනවද? රජ පවුලක උනත් උපදුනොත් පිරිස්පන්න හැකියාව තියෙන යාර බොහොම උත්සන්න රජකමක් හැම වෙලාවෙම කරන්න පුළුවන්. නැත්තම් නොලැබුණොත් රජකම හැමලක් කරන්න. ඒ වුණාට හරියට උගන්වනවාද මේ මැනේජ්මන්ට් ටෙක්නික් කියලා පුහුණුව. පිරිස්පන්න පුහුණුවම නැත්තක් වෙන්නේ. මොන තරම් ඩිග්‍රී අරගත්තත් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැතුව නුසාර කොච්චර ඩිග්‍රී පිට ඩිග්‍රී දුන්නත් ඉතින්. ඉතින් ඒකදී අපි මේ කරගෙන යන වැඩේදී අපි එක පැත්තකට බලනකොට අන්තිම අහම්බයක් පරමාර්ථ. අහම්බය පරමාර්ථ කරන ක්‍රමික පුහුණුවක්. ඒක නිසා ලෝකයට පෙන්නත් කිසි. ජයනාසි පවක් කියනවා මේ මේ විචා සංකප්ප සංකා සම්මා සංකප්ප කියන එක නිකන් ඉලෙක්ට්‍රික් වැඩක් කියලා. පුහුණුවකින් ගන්න එකක්ද අහම්බෙන් වෙන එකක්ද ගන්න. පය හැප්පිලා වැටෙනවා වගේ අද්ද කරන්ටයක් වදිනවා වගේ දෙයක්ද නැත්නම් 1 2 3 4 ක්‍රමයට අනේකක්ද කියලා බලන්නේ. ඉතින් මේ දෙකටම ප්‍රතිපදා විදිහට. හේතු සහිත උනාට හේතු තියෙන හැම කෙනාට සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒකනදී චේතනාපූර්වකව තමයි කල යුත්තක් තියෙන නැත්නම් හේතු සම්පූර්ණයි කියලා මම බලන්නේ නැහැ. හේතු නැත්නම් කොච්චර කරනවද හේතු තිබිලා එමන්ට පොඩි උත්සාහ කරුවම හරි ගියා හිතන්න උත්සාහයට හරි ගියා කියලා. උත්සාහයට හරි ගිලා තියෙන්නේ හේතු නිසා මෙන්න මේ දෙක තමයි අපිට සාමාන්‍ය පොතක ලියන්න බැරි, තර්කයට නගන්න බැරි, රීචිකමට අවබෝධ කරගන්න බැරි. ඒ නිසා හේතු තිබුණත් අටමයි. අධ්‍යාර වශයෙන් කොහෙන් හරි කමන්නේ නැහැ. හරියේ නැත්තම් කියනවා ඉතින් මම ආයෙ උත්සාහ කරලා හේතු නැත්තම් හරියන්නේ නැහැ කියලා හිතනවා කරගන්න. ඒ නිසා හේතු දැන් තියෙනවා එහෙනම් මට හරියයි කියලා අද්දක තමයි හිතේට එතකොට තමයි බුදුහාම කියන්නේ සුවපත් වෙනවා. නම සීරතිය කර්මයකට දෙන්නෙත් නෑ. ඒක නිසා අන්තිමට ඉහළින් බලන බුදුජානනාංශය පැත්තෙන් බලන මේ ධර්මතාවය සිද්ධ වෙනවා. තතතාවය නැත්නම් එහෙව්කමක් යනවා. ඉතින් එහෙව්කමට ඉඩ දීලා බෑ එහෙව්කමට එන්න සාදර ගතියක්. ශබ්දාවක් තියෙනවා. සාදර ගතියක් තියෙනවා. ඒකට වෙත එළඹ සිටින සිහිය තියෙනවා. ඔය හරිය නෑ කියලා කනගාටුකුත් නෑ. දැන් මට එක්කම හේතු තියෙනවා දැන් ඉතින් මට එන්න ඕන කියලා එහෙම මන්ත්‍රීතුමාගේ ලියුම ළඟ තියෙන බඩේ හරියන්නේ එහෙමකුත් නෑ. එහෙම තිබුණත් මොනක්වත් නැති කෙනෙක් වාල් දරුවෙක් වාගේ මේ පහළ දරුවෙක් වගේ සම්පූර්ණ මොන දෙන්නම කර කර ඉන්නවා. ඒක සම්පාදනය පිරීගෙන ඉන්නවා. මේ දෙක වෙන වෙලාව හේතු සම්පාදනය සහ ඵල අපේක්ෂා ඵල සම්පාදනය හේතු සම්පාදනය සහ ඵල සාක්ෂාත් කරන්නේ කියන එක කිසිම දෙයක ආලම්බණය වෙලා නැහැ. මේ සම්පූර්ණ හොඳයි. ඒ නිසා වුණොත් යම් කෙනෙකුට හේතු අනුව ඵල සම්පාදනය වුණොත් ඒක තව කෙනෙකුට ආමින්න මහානක දින ඔබට ගන්න කියලා දෙනවා. ඉතින් අනිත් එකට අවබෝධ කරගන්නත් බෑ මේ මනුස්සයා කොහෙන්ද මේක මොන ක්‍රමයකට මේක සම්පාදනය වුනේ කියලා. ඉතින් ඒ නිසා අන්නේ වෙනි ඵල අපේක්ෂාවක් පිළිබඳව පූර්ව නිගමනයේ තෙන්න බැරි දෙයකට අපකප වෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ යෝගාවචරයේ තියෙන විශේෂ ගතිය. يعني ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් ලැබෙන්න පුළුවන් නමුත් කලියුත් උපරිමයෙන් කරන දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ බුද්ධ කෘත්‍යයක් වගේ. ඒක දැන්නේ. ඒක තද්දම නියතමානයි. තද්දම භාවාදී. විචාරකම් භාවාදී. ඒකට ගත කරනවා කියන එක ලස්සන කාරණා තියෙන්නේ භාවනාවේ ධම්මටිචේ එනකන් ඒක ඇඟෙන් එන්නේ. පිටකම කුති. ධම්මටිචේ කියන ධර්මයේ තහවුරු එනකන් අපි ඒක කුතිමව කරනවා ඒක කමක් නැහැ කියනවා. මේ කටුකුරුගේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඉන්නකොට කිව්වේ අපි විද්‍යාංගක විදිහේ දීරෙක් වාගේ පොත්තෙක් වාගේ දිරෙක් වාගේ මෝඩෙක් වාගේ හැසිරෙනවා. ඒක රංගපෑමක් නෙවෙයි සුව වෙන්න ඕන නිසා, අස්පාද ගන්න ඕන නිසා, ඥානෙ ලබන්න ඕන නිසා මොඩෙක් විදිහට හැදෙනවා. ඉතින් ඒකට තොන් දෙනවා කියනවා එහෙනම් ඒකත් රඟපෑයි. යෝගාවචරේ වෙන්න හදන නම් සීයේ වැඩ කරනවා. සීයෙන් වැඩ කරනවා කියන එක ස්වභාවය නෙමෙයි. ඒකත් කුතුහ. ඒ කුතුහම කව ගන්නෙ මොකද්ද? මේ ඉස්සරහට බලාපොරොත්තු වෙන ඒ නිවව විමුක්තිය කාටවත් නිවහ යටත් නැති නිවහල් බව ලැබීම සඳහා අපි වාල්කම සීලයක් පටවනවා. ඉතින් මේක වරදේක අල්ලවුවනම් හිතන්න මොකද වෙන්නේ? වැරදි ප්‍රතිපදාව ඇල්ලුවනම් වැරදි ගුරුවරයා ඇල්ලුවනම් වැරදි ගැල්ලුවනම් ඉතින් අපි අපි අන්‍යාගමිකව බයින්න අපිට හිතන්නේ. කොහොමයි අපි දන්නේ අපි මේක හරිද? හරියනවා කියලා දැනගන්න වෙන්නේ හරිය දවසේ ඊට පස්සේ දැනගෙන වැඩකුත් නැහැ. ඒකට වැඩේ වෙලා ඉවරයි. එතකන් මේක සම්මාදිට්ඨිය කියලා පිළිඅරගන්න එකත් ඒක පැත්තකින් බලනකොට තාර්කික දෙයක්. ඉතින් ඒක අපි ආයෝජනය කරන්නේ සූදු කෙලිනා වගේ දෙයක්. අපිට වැඩ කරගොත් හොඳයි. වැඩ කරන්නේ නැද්ද දැන්? ඉතින් ඒ නිසා බුදුචානන්ත විතරක් කිව්වා අන්‍ය සාස්ෘතේ කඩන තව කෙනෙකුට නිග්‍රහ කරන්න එපා. ඒ දෙමන්ත එයාගේ මුළු හදින් ඒක කරන්නේ. අපිට කියන්නේ. අද හම්බු නෑ ඒක වුණත් අපේ හිත කිය තැන ආද රජමාලිගාවට ඇති. මේක මේකම හරි පාර කියලා හිතාන අපි යන. බලන්න මේ හරිද මේ අකාර පිස්සු ඉස්සර හොඳට ඇවිත් දැන් පයින් විදිහට බයි කියලා. ඒක තමයි ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කාරයක් ඒ සංස්කාරම තමයි. නිර්වාණය අපේක්ෂා කිරීමත් ඊටපස්සේ බුදුරජාණන්සේ අර උපාද මහන්සිය කියන විදිහට ඒ හේතු ගන්නවා ඒ තෘෂ්ණාව කාම තෘෂ්ණාව තරම් අනුන්ට දුක් දෙන්නේ තමන්ට දුක් දෙන්නේ මත්තර දුක් දෙන්නේ වර්තමානට දුක් දෙන්නේ එච්චර මේ අර අනික්ක තියෙන කාම තෘෂ්ණාව ඔය හතර තැනේදී වෙහෙස කරනවා අනුන්ට කරදර කරනවා තමන්ට කරදරයි මත්තර කරදර කරනවා වර්තමාන කරදර නිවන පිළිබඳ අපේක්ෂාව තෘෂ්ණාව නමුත් තෘෂ්ණාවේ විස කපලා තියෙනවා අර දෙන පැංගිරි ගතියනේ ඉතින් ඒ නිසා බුදුන් කියන අච්චර ගොරෝසු කෙනෙකුට මේකෙන් ඒක ප්‍රතිස්ථාපනය කරනවා. ඒක ඕකේම නෙවෙයි ප්‍රතිස්ථාපනය කරන අවස්ථා තුන හතරකින් සීලෙන් ප්‍රතිස්ථාපනය කළා, සමාධියෙන් ප්‍රතිස්ථාපනය කළා, ප්‍රඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා තමයි නිවන ප්‍රතිස්ථාපනය වෙන්නේ. ගොරෝසු දේවල් එකින් එකට එකින් එකට මග ආරවගෙන යනකොට ඒක නිසා රැඩිකල් වාදීව බණ කියනකොට කියනවා ඔබට කිසි දෙයක් අතාරින්න බෑ, තව දෙයක් අල්ලන්න. ඉතින් අල්ලන දේ ගැන හොඳ සීයෙන් අල්ලපන්. අතෑරීම නෑ මේ සාසනේ අල්ලන දේ තියෙන්නේ අල්ලන දේ තියෙන වෙලදී සියුම් දෙයක් නම් බදලා ඊට පස්සේ ඒක ඇදුවට පස්සේ ඊට වැඩි සියුම් දෙයක් හම්බ වෙනවා ඒක බදලා ගන්නකොට මේක අතෑරලා මම මේ මෙච්චර අමාරුවෙන් බදාගත්ත දේ කියලා අර දේ අල්ලන්න ගියා නම් අපි ආයෙ සම්පදාන්න පුළුවන් ඒ නිසා වඩා සියුම් දේ එනකොට සියුම් දේ අතෑරලා ඒකට වඩා සියුම් දේ හෙට වෙනකොට සාමාන්‍ය සියුම් දෙයක්ලා ඒකේදී වඩා සියුම් දෙයක් පේනවා ඒකට ඒකත් ළඟන මේකත් අතෑරලා එතකොට ඊයේ බොහොම ආශාවෙන් බලාපොරොත්තු වෙච්චදී අද කුණු අදල්ල විසිකොන. අන්නේ ඒ ඒ රැඩිකල් වාදී ගැටි එහෙම නැත්නම් ඒ විප්ලවීය ස්වරූපය යෝගාවචරය තුළ නොතිබුණොත් එයා අදාහන ගහයි දුප්පටි නිස්සද්ද ඊයේ හොඳයි කියපු දේ අදත් හොඳයි කියාගෙන ඊට වඩා හොඳ දේ කියේදී හොඳ දෙයක්ම අල්ලගන්න. කියන ගන්නකොට නිවන පිළිබඳ තෘෂ්ණාව හොඳයි කාම තෘෂ්ණාවට වැඩිය භව විභව කියන තෘෂ්ණාව යෝගාවචරෙක් වෙන්න ගන්නවා. ඒ ටික තමයි අපි අටුවාවේදී ওই පැත්ත ගිලිහිලා තියෙන්නේ. ඒ පැත්ත ගිලිහිලා ඔය අපි අජිනිය සූත්‍රයේදී ඒ වගේ තැන්වලදී සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා නිවන පිළිබඳව තෘෂ්ණා නැත්නම් තෘෂ්ණාවෙන් අල්ලන නිවන කියන પરමාර්ථයත් පරිණාමයටපත් වෙනවා. එන්නේ සිවුනේ. ඒ නිසා අපි බලාන යන දේ වෙන ඕනම විශේෂ අපි කරන්නේ බලාන යන දේට ලං වෙන්න හදන. ඒක ස්ථිර කරනවා. බුදුජානක කියනවා ඒකත් වෙනස්. එතකොට අපි යනවට එනවට දිනු වෙනවද නැද්ද මේ මොකද වෙන්නේ කියලා ඒ මනුස්සයා අපි අන්දමන්ද භාවයට යනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. වටපිට කට්ටිය ඕන ප්‍රතිපදාවක් ඕන. අන්තිම එතෙන් කියලා බලන්න ඒක නෑ. නිවන කියලා දෙයක් තියෙන තාක්කල් නිවන නෙවෙයි. ඒ නිසා නිවන කියන පරමාර්ථයේ වෙනස් වෙනවා. නැත්නම් පරමාර්ථයත් වෙනස් වෙන එකම ප්‍රතිපදාව තමයි නායකයන් ප්‍රතිපදාව. අනිත්‍යය කියන පරමාර්ථය ඉච්චිරයි මෙතන සිට එතෙන් යෑමක් තියෙනවා. මේක ඒක ඒක පරිණාමයකටපත් වෙනවා විපරිණාමයකටපත් වෙනවා රූපාන්තරයකටපත් වෙනවා ඒක තමයි අපිට බලන්න බෑ. අපි එල්ල කරපු දේ විනාශ වෙනවා. කැඩි කැඩි යනකොට ඉතින් අපි තුන අපි ආයෝජනය කරලා තියෙන හරි දැනගත දැන් හරියට මේ කඩාන වැටෙන බැංකුව හරිදා. ඒ බැංකුවත් හරි කියලා හල්ලි හම්බ වෙයි කියලා. කඩාන ගන්න දෙයක්. ඒකේ මුලදී නිවන පේන්නේ ස්ථිර සාරකක්. මුලින්ම පරිවර්තන ඒකයි සබ්බ මුල් සබ්බදම මූලපතිය සූත්‍රයේදී පුදුමක පෙන්වනවා පු탁ඥය අන්ධ පු탁ඥය නිවන දකින්න හැටි. කල්යාණ පු탁ඥය සීක පුද්ගලයා රහතන් වහන්සේ යන්නේ යන්නේ නිවන පිළිබඳව අදහසක් පරිණාමයට පස්සම ඒක හරි අමාරුයි මේ වචනයකට කියන මින් සංඥාව. සංඥාව පරිහානියක් ඇති වෙනවා. එතකොට තමයි මේ පුද්ගලයා මේ සංඥාව කියන එක නිරුවක්, උලංගක්, මායාවක් බව දැනගන්න. දැනගන්නකොට ඇත්තටම මේ මිනිසයා මේ විනාශ වෙන ලෑස්ති එහෙම නැත්නම් රැඩිකල් වාදී වෙලා මුලදී බැහැ ගන්නකොට ඇත්තටම දන්දන කෙනෙක් වෙදී සිල්වන්ත වෙනකොට අපේ රැඩිකල් ගතිය අඩු වෙලා අපි සම්ප්‍රදාන වෙනවා. අපි අඳිනවා. සීලේ ඉඳලා සමාධියට යනකොටත් අඳිනවා. විපස්සනාදී තමයි මේ ඇඳලා නේද ඉන්නේ. තරම සංගතාමක් නේද කියලා තේරෙන්නේ විපස්සනාදී තමයි. ගොඩ මේක විපස්සනාට කැමති නෑ. ඒ දාන සීල භාවනා සමාධි භාවනාවට හරිය කැමති මොකක් හරි හම්බ වෙනවනේ. සංනාවක් වශයෙන් මානයක් වශයෙන් කිච්චයක් වගේ. විපස්සනා කියන පස්සේ දානෙන් හම්බෙන සංහාව, සීලෙන් හම්බෙන සංහාව, සමාධියෙන් හම්බෙන සංහාව දැකලා ලැජ්ජා හිතපත් වෙනවා. තාමත් තාමත් කුණුනේ තණ්හාවනේ තියෙනක නමුත් ඒ තණ්හාව එන්නේ එන්නේ සිුම් වෙනවා. දානෙන් එන තණ්හාවට වැඩිය සිුම් තණ්හාව සීලේදී හම්බ වෙනවා. ඒ සීලේට වැඩිය සිුම් නිකන්ති තණ්හාවක් ප්‍රඥාවදී හම්බ වෙනවා. විපස්සනාට යනකොට ඒ තණ්හාව සිුම් වෙලා නිකුත් කරන්න පුළුවන් තරම කැඩලා තියෙනවා. නමුත් ඒක සමහරකට පේන්නේ ඉච්ඡා බංගත්තා. මලක දුන්නු මාව මගේ තත්ත්වේ එහෙම නැත්නම් මගේ තිබුණ අනන්‍යතාවය නැත්නම් මම කියලා ලෝකෙ පිළිගත්ත කතිය ඉන්දියෙන් ගියා කියලා. මම නිකන් තමත් තවත් අනික් අතට තවත් කෙනෙක් බවට පත් වෙන නිසා කැපි වෙන ගති නැති වෙනකොට නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුභ සංඥාවේ කුමර කුමරි සැපයි කියලා හිතුව කෙනාට භාවනාවේ ජීවනෝ පේන්නේ පරාජයක්. භාවනා ජීවනෝ පේන්නේ මම නිකමෙක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව පෙර දැක්ම ඒ පිළිබඳව අහලා තියෙන ගතිය හරි වැදගත් වෙනවා. අනුවටත් වැඩි වෙන පිටසක් අතර ඉන්නකොටයි හිතමාන තමයි. එහෙම නැත්නම් භාවනාවෙන් පවා අංගන වෙලා. ඒ හේතුව මේ බැරි කරන්නේ. ඒක ඒක තමයි ඔය ගාස්ලාට අද දෙතුන් දෙනෙක් බණ කියනවා භාවනා කරන්න ඕන මේ බණ අහන්න බණ ආවම නියන්ද නෑ කොයිකද ඉස්සර වෙන්න ඕන කියන්නේ දර්ශනය දැකලා භාවනා කරනවාද භාවනා තුලින් දර්ශනය පහද වෙනවා කියන දෙකම ඉඩ තියෙනවා දර්ශනය දැකලා භාවනා කරන එකට ප්‍රඥානුසාරී කියනවා භාවනාවෙන් මේක දකින්නකොට සද්ධානුසාරී මම භාවනා කරන කරන යනකොට මම මේ කරන්න හදන හැටි මෙහෙම කරලා පස්සේ මතක් වෙන ඉස්සලා භාවනා කරන සද්දාව. නමුත් සමහර වෙන්න ප්‍රඥාවෙන් මේක තේරුම් ගන්න මේ කරන හැම දෙයකම කරන්නේ අනා ගන්නවා පටලවා ගන්න. ඒ නිසා මම පෙර දක්මක් ඉස්සරහ කරන බුදුහාම ගිවක් කරන කෙනෙක්. මේකට කියන්නේ භාවනා කියල භාවනාවට බහිද. එහෙම බැස්සට අතින් ඊට ගිය ස්කෝලෙකට හම්බ වෙන්නේ නැහැ. මගේත් නැවත නැවතත් මේක උරවලා බලන්න. ඒ නිසා පටන් ගන්න ක්‍රමයේදී සද්ධාන් සංගී සංඥානුසාරී මොකද්ද වෙන්නේ නැතිනේ. ආය සත්‍ය කියලා චරිත තුන හතරක් තියෙනවා. ඉතින් ඒකදී මේ ਸਰවඥාන්සර කෝකටත් අයිලක් හදලා තියෙනවා. කොච්චරනා පටන් ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක දන්නේ නැති කෙනෙකුට බහනා කරන්න බෑ කියලා කතාවක් නෑ. මොකද මේ බුද්ධ පඤ්ඤායිකේ ඉන්න ඒ නාගසේන රජුගේ නාගසේන ආන්දරෙන් අහනවා ඒ බුද්ධ රජු අන්තිමට බාර බාර අරගෙන පරාදේ උභාසන මෙච්චර විචක්ෂණ බුද්ධියක් පහළ වුණේ මේකට දැනගෙන කටයුතු කරපින්න. පැවිදි වෙනකොට මොනවක්වත් දන්නේ අම්මා කියලා පන්සල දුන්නා. ආන්දුමට අතුගාතන් කිව්වා. අතුගාට පස්සේ මට කිව්වා පැවිදි කරනවායි කියලා එකක් කරන පොතක් කියුවා. පොතක් කරලා උපතම් බදාවියන් කිව්වා මිල්ලෝ හතරක් මන් පස්සේ තමයි මම දැනගත්තේ මේ භාවනා කරන්න මේ කරන්නේ නිවන් දකින්නයි කරන්නේ කියලා. ඒ ඒ නිවනට යනකොට හම්බෙච්ච දැනුම මිසක මම මේක හොයන්නේ කියලා කියනවා. පටන් ගන්න වෙලාවදී මගේ මේ පෙර දැක්මක් තිබුණේ නැහැ. ඒක ප්‍රශ්නේ නැහැ. මෙන්න මේ ඒ අනිශ්චිත භාවය නිසා අපිට වෙන අදහන කෙනෙකුට නිග්‍රහ කරන්න. ඉච්ඡායි ගන්න දෙන එකම දේ තව කෙනෙක් පණ එපා කියාගෙන මුත්‍ය දෘෂ්ටියක් ඇදහුවත් අපි මේක දුරට දරු කරනවා. ඒක කරන්නේ විශේෂයෙන්ම එක් කියනකට මට මතක් වෙනවා බස්ජාල සූත්‍රයේදී සර්වඥාගේ දෘෂ්ටි 60 64ක් වෙනවා. ඒක දෙකක් නේ. 62ක් වෙනකොට හැම දෘෂ්ටියක්ම පදනමක් සැකයි. මේ දෘෂ්ටිය ධෛර්ය තියෙන මේ ස්පර්ශය. මේ ස්පර්ශය භාවනා නොකරන නේ ආ හොඳට සමාධියත් පිටපත් කරනවා. දෘෂ්ටි 49ක්ම හැදෙන්නේ ධ්‍යාන භාවනා කරපුවායි. ධ්‍යාන භාවනා නොකරපුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර 13 න ප්‍රඥාවන්තයි. නිසා දිට්ඨි ප්‍රශ්නේ ඉන්නේ හොඳට සද්දා සමාධිය ප්‍රඥාව තියෙනවා. ඒ කියන පාංගන්න ඕතන් වැඩ කරන කට්ටියට ප්‍රශ්නයක් නැහැ. නිසා දිට්ඨිය උනත් වැරද්දක් උනාට ඒකත් නම්බුකාර එකක්. ඒකට තියෙනවා තත්ති තත්පතය. විත්ති හොඳට විතර මේක මන්නේ වර්ෂයක් ඇතුළත ඉරුණ හම්බුනාට ගන්නෙ. බුදුහාමුදුරේ ඒක කරු කරනවා. මනුස්සයා මේ ධ්‍යාන භාවනා කරලා උබ්බේනිවා සානුස්සතිය පටලවා දිබ්බ චක්ක පටලවා එතකොට මේ දිප්පියට එනවා. හැබැයි දිප්ප භාවනා කරලා අභිඥා ලැබනවා කියන එක පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා කිසිම කෙනෙකුට අපේ ධම්මනියන් ධ්‍යාන දෙන්නකොට කිව්වේ පිස්සු සංවේද කරන්න ක්‍රමයක් තියෙනවා. පිස්සු හැදෙන්න ක්‍රමයක් තිබුණා. ඒ හැම පිස්සෙක්ම මොකක් හරි ක්‍රමයක කියලා බැඳිනවා. මොකද ස්ටික් කරන්නේ අපිට තියෙන දෛතිවාසිකම අවු බැලුවොත් අපිට කිය කැතෝට පිස්සු. ඉතර පේන්නේ ලෝකෙටම පිස්සුද. එදාට තමයි හරියටම පිස්ස අඳුරන්න පුළුවන්. ඕනම දෙයකට පිස්සුවක් හැදෙනකොට ඒ හොඳට හොයලා බැලුවොත් ඒකට තමයි. ඒක නෙවෙයි ලෝකෙ වගේ කියන්නේ. මේ මනුස්සයා එතෙන්ටපත් වුණාට මුළු ලෝකෙම වගේ කියන්න ඕනේ නැත්නම් මිනිහ හදාගත්ත ගන්න මේ ලෝකෙන් දීපේ. すいません。 මම හිතන්නේ ප්‍රශ්න පැහැදිලි කියලා මේ මෙල්බන් වලට ප්‍රශ්නේ ඇහෙනවද නැත්නම් මේ මගේ කටහඬ විතරද ඇහෙන්නේ? අලිගලි වාසේ තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ මේකයි ඒකෙදි කතා කරන්නේ අපි බොහෝ විට මේ අපි බොහෝ විට මේ රිට්‍රීට් එකක් කරනකොට ඒ රිට්‍රීට් එකට භාවනා ක්‍රමයක් අඳුරලා දෙනවා ස්ටෑන්ඩඩ් එක. සක්මන් ක්‍රමයක් සහ එහෙම නැත්නම් අපිට කරන්න බෑනේ ගුණ කරගන්න එපා. අපි අමුතු දෙයක් වැඩමුළුවක් කරනකොට වැඩමුළුවට අර්ථකථනය. ඒ අර්ථකථනය අපි කරන අපේ භාවනා ක්‍රමය ආනාපානෙ සක්මන් භාවනාව සහ ඉදින්දා වැඩ කියලා. නමුත් ආනාපානෙ සම්පූර්ණ කරනකොට අනිත් ඔන්නෝම සම්පූර්ණ වෙනවා. ඒක කිසිම එකකින් බහගත්තට පස්සේ ඇහිලා සම්පූර්ණක පතුරේ. බහිනකොට තව කෙනෙක් බහින්නේ සක්මනහරා, තව කෙනෙක් බහින්නේ ධාතුමනික කාර්යහරා, තව කෙනෙක් බහින්නේ ඉරියාපතහරා සම්පජඤ්ඤහරා. මේ කියන්නේ මැනිකක මුණක් පහක් තියෙනවා. කොයි මොනතෙන් බැලුවත් මැනික තමයි බලන්නේ. කොයි එකෙන් ඇතුළට ගියත් එකම මන්දිරය. ඒ නිසා ගිහිල්ලා ආනාපාන දැක්කයි කියලා හිතන්න එපා. 11 ආකාරයෙන්ම දකින්නත් අනිත් එක දැකලා තියෙනවා. අපි පළවෙනි මුණත ආනාපානෙත් මුණත් 11ක්. ආනපන කියන මේ මැනිකේ ඒ පැත්තෙන් අතුනට පස්සේ ඒ මුණත් 14 ඒක සම්පූර්ණ කරන්න ඕනේ. කවදාකවත් හිතන්න එපා මම දැන් ආනපන ඇති කියලා. ආනපන දිගින් දිගට කරන්න යනකොට ඉන්න ලක්මන් කරන්නත් වෙනවා. මිනිස්සු එක්ක හම්බ වෙනවා කහිනකොට බාහන කරන්නත් වෙනවා. සද්ද ඇහෙනකොට බාහන කරන්නත් වෙනවා. හිතගෙනකොට බාහන කරන්නත් වෙනවා. මුතුන් සිසිල් ගතිය අතර බාහන කරනවා. ඒකට අනිත් ඔක්කොම සම්පූර්ණයි. ඒක නිසා පිවිසුම් මාර්ග පහ තිබුණාට එකම මන්දිරය. ඒ නිසා එකයි ගන්න තියෙන්නේ මම දැන් ආනාපාන දන්නවා කියලා අඳහර පන්දය. තාම මම ආධුනිකයි. මම අද උපදිච්ච ළමයෙක් කියලා වැඩ කරගෙන යනවනම් හැමදාම ආනාපානට බාධාවක් වෙනවා කියලා කියන්නේ ආනාපාන වෙන පැත්තකට. ඉතින් වෙන පැත්තකට බලන්න ඕන නම් එන එන බාධා වල සාතර වෙනවා. එදිරිට කියලා. ඒකට පූර්ණ කාණ බාහනාවක් වෙන්නේ. ඒ නිසා මේ පටන් ගන්නකොටම පහෙන් පටන් ගන්න කිව්වොත් වෙන්නේ නැහැ. ඒ වගේම පටන් ගන්නකොට මේක එකන ආභ්‍යාස බල බල ඉන්න බෑ. අපි පොදුවේ දෙනවා තේමාවක්. දීලා මූලික කට්ටිය ඒකෙන් වැඩ කරගෙන යද්දී හැලෙන කට්ටිය ඉන්නවනේ වෙන වෙන වශයෙන් අරගෙන මොකද ගන්න පන්නේ කියන්නේ. ගන්න පින්දි. අයම නැත්තම් ධාතුමනස කාර්ය කරන්නේ. එහෙම නැත්තම් සමත භාවනාවට හදිල්ලන්නේ. ඒගොල්ලෝ drop out වලට ගන්න. ඒගොල්ලෝ කියන්නේ මූලික තේමාව වෙබ් පිට එක එකන අරුලන්නේ. ඒක ඒක නිවර්ල අර ඒ අන්තිමට ඒගොල්ලොත් ඇවිල්ලා සමහරට පස්සේ ආනපාන එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේකෙදී මේ දේශනා විලාස කියලා ක්‍රමයක් තියෙන දේශනා විලාස කියන්නේ ඒක එකට ගලපෙන විදිහට කරන්න. මොකද ਸਰුවඥයි කියන වචනේ තියෙන්නේ බුදුජාන් වහන්සේගේ කොතනින් පටන් අරගත්තත් අදට කරපාන කරපාන මේ කොයියන්නේ වයිගම් කාවේ කවුරු බලන්නද මෙන්ද බලන්නයි කවුද එන්නේ ඉතින් ඉන්නේ කියලා කරපාන කියලා බලනකොට ඔක්කොම එක තැනට අම්බරාගෙනම යනවා යහපීතන කිසිම හැකියාවක් මේකට ආර්ථික විද්‍යාව උගන්වනවා මේ මා හරියට බැලුවා ඒක හොයන්න return to scale කියලා එකක්. නැත්නම් scale effect. එන්නකන් තවත් වචනයක් දානවා මේ economics of scale. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව අපිට ආර්ථික ආර්ථික විද්‍යාව උගන්වන්නේ විශ්වවිද්‍යාල ගියාට පස්සේ එක එක කවුරුද්දයි. අපි මුලින් ආර්ථික දැන. ඒකදී කියනවා ක්‍රිකට් පිච් එකක් වගේ ක්‍රිකට් පිච් එකකින් ගන්න ගන්නදී පොර කොච්චර පොහොර දැම්මත් කොච්චර වතුර දුන්නත් කොච්චර ඉරේලිය දුන්නත් මුළු ලෝකෙට ආහාර වවන්න බෑ. ඒකේ සීමාකාරී මත්තක වෙන ඉන්හාට ගියාට පස්සේ යොදන යොදන පොහොර විච වෙනවා. ඒ නිසා ඊට පස්සේ ක්‍රිකට් පිච් එක වෙනස් කරලා ලොකු කරන්න. ඉදම ලොකු කරන්න ඕනේ. පොහොර උරුම් කරන්න ඕනේ. ඒ නිසා ස්කේල් එක වෙනස් කරන්න ඕනේ. වරින් වර වරින් වර කම්පැනි ගිය කරලා ආය හදන්න. හදනකොට අලුත් වෙනවා. ඉතින් මේ නිසා වරින් වර වරින් වල ආර්ථික බිසිනස් වරු දාන අන්තික පිරිවැයට ආන්තික MR කියා ගන්න ආන්තික පිළිගය තමයි මොකද ඒක අනිත් ඒවා ලාභයට මොකක්ද කියන්නේ ආයෝජන මාජිනල් රෙවෙනියු ඇන්ඩ් මාජිනල් ප්‍රොෆිට් අන්තිම පිරිවැයයි මාජිනල් රිටර්න් මාජිනල් ඉන්වෙස්ට්මන්ට් කොස්ට් MC ඒකේ සිංහල වචන දෙක ඔය දෙක සමබර වුණාට පස්සේ ඉතින් පාඩුවට ගියා. මේ විපස්සනා විතර කවදාකවත් ස්කිල් එකක් නැහැ. ඉතින් දෙනුවත් නිකම්ම රීෂෆල් කළා. අනිත් හැම තීරයකම තියෙන මට්ටම ගියට පස්සේ හිර වෙනවා. සිස්ටම් එක හිර කරනවා කියන්නේ. ඊට පස්සේ සිස්ටම් එක කඩලා අලුතෙන් හදන්න. ආර්ථිකයේදී යුද්ධයක් අත්‍යවශ්‍යයි. අපිට සිස්ටම් එකට යුද්ධය අත්‍යවශ්‍යයි. නැත්නම් කරන්න බෑ. අපි හිතනවා මේ සාර්ථක සාමකාමී ලෝකයක්. මතක තියාගන්න ආර්ථික දියුණුවට වැදගත් දේ යුද්ධ. මම දෙවෙනි දර්ශන තමයි ජපානයේ මට්ටම් කරා මට්ටම් කරපස්සේ යෝගේ පළවෙනි ආර්ථික බාරපත් වෙනවා. අපිත් ඉතිහාසයේ මට්ටම් වුණා මට්ටම් වුණාට පස්සේ අපි නැගී හිටියා. අපි හිතනවා මේ මට්ටම් කරමන්සේ හතුරා නැගී හිටපු එක නම් මිතුරයි කියලා. මේ දෙක ඒකයි. බුද්ධ ආගමේ විතරක් එහෙම නාස්තික පරීක්ෂා කරන්නේත් නෑ ඕනෙත් නෑ. ඒක විසින්ම අපේ પરමාර්ථයත් පරිණාමයටපත් කරන අතර මේ අගේ ආඩම්බරය කරන අපේ මූලස්ථානේ මමයා සම්පූර්ණ අලුත් කරනවා. ඒක ස්කිල් එකක් නෑ. බුද්ධාංග විතරක් නෑ විපස්සනා වෙන්නේ. ඒ තරකට බුදුහාමුදුර අදාහකට පස්සේ යන්න පුළුවන්. ආයේ මගදී බෝඩ් මීටින් කියලා විවස්ථා වෙනස් කරගෙන ඒ මොකක් කරන්නේ. ඒක බුදුහාමුදුර ගන්ත මේ මේ ධර්මගතා ඥාණය හදලා දීලා තියෙනවා. ඔබ කොන අල්ලගනි. ඔබත් අඹරනවා. පරමාර්ථයත් අඹරනවා. කෙලෙසුත් අඹරනවා අරගෙන නිකන්. ඉතින් මේ ළඟදී මේ ආර්ථික විද්‍යාවක් කෙනෙක් මම හිතුවා මට ඔය ටර්ම්ස් වල තේරුම අල්ලලා දෙන්න කියලා. ඒ අල්ලලා දෙනකොට මට යුනිවර්සිටි එකේ ඉඳද්දී මට මතක් වුණේ මේ ස්කේල් ඉෆෙක්ට් එක කියන්නේ. අපි යම් කිසි පරමාර්ථක යනවා ඒකට ළඟා වෙච්ච ගමන් ඒක අපිට සීමා සාධ්‍ය සාධි සාධකයක් බවට පත් වෙනවා. මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගත්තට පස්සේ දොස්තර වුණාට පස්සේ ජීවිතේ දාන. ඉවරයි නේද ඉතින් ඒක ඉවරයි ආයෙ ඉස්සරහට යන්න බෑ. එහෙනම් දැන් MD වෙන්න. ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ඒ කඩාගත්තේ නැත්නම් දොස්තර ගම ඉහිර වෙනවා. දොස් තර වෙනවා. ඊපස්සේ දොස් තර වෙන්න පටන් ගන්නවා. ඒක අපි නිතරම මේ પરමාර්ථයට ගිය ගමන් ඒක බිම දාලා පාගල පොඩි කොටලා ඊගාකට යනවා. ඉතින් මේක හරිම නාස්තික හරිම කැපිටලිස්ට් සිස්ටම් එකක්. විපස්සනා ජීවිතයක් ඒ අපේ වගේ කියන්නේ නැහැ. ඒක සර්වඥාන්සේ වචින් දෙගුණ කරන උන්වහන්සේ වලිගේ කොන අල්ලගනි අල්ලගත්තොත් සුදු නිවන් දකලා තමයි නතර. මේ ගුණය තමයි ඕපනයික ගුණය කියලා කියන්නේ. බුදුහන්සේ මේකේ බලයක් පිටත තුන ඕපනයික. මේකේ මේකට යනවා මේකේ මේකට යනවා මේකේ මේකට යනවා මේකට යනවා කරප කරප කරප කරප බලනකොට ඒ ඩයලෙක්ටික් මෙටිලිසම් එකේ පෙන්ලා දෙනවා මේ මේ එතනකින් හරි සද්දායෙන් හරි ප්‍රඥාවෙන් හරි විහිදෙන් හරි මොකෙන් හරි පටන් ගත්තට පස්සේ ඌ ජේසුගේ කල්ලා කරකොල කරකොල කරකොල කරකොල අරගෙන මෙන්න උපනායන ගතිය තුළ නැත්නම් මේ වෙන දෙයක ඉඳ තබාගෙන නමුත් අපේ ප්‍රතිපත්ති රකින්නවා කියන එක හරීම හරස් වෙන්නේ. මේ නිසා කියනවා යෝගාවචරය වතුර වගේ වෙන්නේ. ඌ දාන ඕනි භාජනයක හැදේ. මත් පිට හැමදාම ලෙවල් වෙන්නේ. අඩියටම යන්නේ. වතුර ප්‍රදායක වන්න දැම්මට පස්සේ ඒක ඒ ලකුණු තුනක් තියෙනවා. කීප තැන අඩියටම බලන්න. ඊට පස්සේ කාටවත් නැගිටපන් යකෝ කියන්න බෑ. ඇඩියට ඉන්නේ. හැබැයි මතු පිළ හැමදාම සාදා. මේ වාදනේ දිනේකේ හැදී ගන්නවා මිසක වවුලයිගේ දෙත් කියලා පුතු ඉල්ලන්නේ. වවුලයිගේ දෙත් කියන්නේ එළිලා තමයි දිනේ ඉන්නවා කරන්නේ ගියා නම් එළිලා හිටපන්. මෙන්න මේ ලකුණු තුන නිසා ඒක ස්කේල් ඉෆෙක්ට් එක නැති නිසා ඇත්තටම කෙනන් ප්‍රතිපදාට බහත් දවසේ නිවනේ ලකුණු පේනවා. නිවන අත්දකින්න. එහෙනම් නිවන කියලා මොකද්ද හතරසයක් හිතාගෙන යනවා නම් තාම උපනායන ගතිය තේරුම් අරගනත් නැහැ. නිහතමානිකමත් නැහැ. මේ ඉල්ලීම සැපෙම නීතියට ඇතුළත්. මම මෙච්චර බාහනා කරා කෝ. මට පළවෙනි ධ්‍යානෙ දීපන්. මට දෙවෙනි ධ්‍යානෙ දීපන් කියලා ඉල්ලන්නේ කවුරුත්. ඒ නිසා මේ මේ සාරේ සාරේ වශයෙන් අසාරේ අසාර වශයෙන් දකින්නකොටම ඉමසේ නිවන සුන්දරත්වය තාම පලාතට කිට්ටු කරලා නැහැ. මම ප්‍රාර්ථනින් මේ ගඳ එන්න පටන් ගන්න. ඒ සුවඳ එන්න පටන් ගන්නවා. කිසිම තැනක මම දකින්නේ මේ පුද්ගලයාට චෝදන නැහැ. අනුන්ගේ වැරද්දක් දකින්න. එහෙනම් බෑ. අනිකම මට අයිතිවාසිකම් වල හටනක් නෑ. යෝගාවචරය තුළ කවදාකවත් වෙන්න බෑ. අයිතිවාසිකම් වල හටන. මට මේ දේ ලැබිය යුතුයි කියලා කියනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම ඒ මනුස්සයා මාන්නයක් ඇති කරනවා. තණ්හාවක් ඇති කරනවා. ඒ වගේම දුක්ඛයක් ඇති කරනවා. මට මේක බිය යුතුයි. ඒක කඩන්ඩ ඒක සංඥා මට්ටමින් ආවොත් නම් බුදුහාම කියන බුදුහාම කොන්ත්‍රාත් එක බාර ගන්න. චිත්ත මට්ටමට ගියොත්, දික්ති මට්ටමට ගියොත් බුදුන්ට බලන්නේ නැහැ. කලන්න බෑ මේ මනසේ කවදාද තේරෙන්නේ නැහැ මම්මයි මේ හිර වෙලා තියෙන්නේ. මට බැරිද එන ඕන දෙයකට හැදගන්න. එන ඕන දෙයකට හැදගැනීම දුක්ෂුප්පේසා යෝගාවචර කරන අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඒක ඔය බාල දක්ෂ ව්‍යාපාරේ බේරින් පව සාමිතුම කීප එක තමයි. be prepared උන ඕනම දෙයකට හැඩ ගැහෙන්න බැරි නම් ඒක දුර්ලභමක් මිසක කවදාකවත් කෙනෙකුගේ තියෙන හැකියාවක් නෙවෙයි. ඒ කියන්නේ යෝග ජීවිතයේදී අපි ආනපන විතරක් කරගෙන ගියත් කවදාකවත් හිතන්න ගන්නයි මම නම් දැන් ආනපන දන්නේ. ධාතුමනසිකාරය කියන එක හිතන් තියෙනවා. ඒ ආනපන විතරයි දන්නේ මම නම් ධාතුමනසිකාරය දන්නේ කියලා කිසිම තැනක කාටවත් ඉන්න විදූෂණ පාණ්ඩ අන්ධහැර පාණ්ඩ මම දන්නවා කියන ප්‍රකාශයේ කටින් ගිලිහෙන්න ගියේ ගණන්ම අසුචි. ගියේ මම ගන්ධස්සා. නිසා යෝගාවචරය කියන මනුස්සය ඉන්නෝනේ ජෙස්චර් කියන බයිබෝයි කියන සිරිබිරිස් ලෙවල් එකේ ඉන්නයි තියෙන්නේ. කොතන ගියත් නිකන් සිරිබිරිස් තමයි කිසි තැනකට නැහැ. ඇසුම් කරපු ගමන් සද්ධර්මයේ අපි අපි කරා පැමිණෙන මාර්ගයේම ඇිරෙනවා. අපි අර ඕපනයික ගුණ. ඕපනයික ගුණ කියන්නේ ධර්ම විසින් අපි ඕපනයින කරනවා. අපිට ගුණ ලබා දෙනවා ගුණ ලබා දෙනවා අන්න ඒකෙදී අපි ඒක අවුරගත්තොත් නෑ ඔබ තම සකවුද මට උපදෙස් දෙන්න කියලා අපි කතා කිව්වොත් බුදුහාමුදුරන්ට මොනවද කියන්නේ ඉතාලේ මොකද බුදුහාමුදුර වෙන්න පුළුවන් කවුද මේකයි රාහුල කුමාරට බුදුහාමුදුර හැමදාම වැලි මළුවේ අතු ගාලා වැලි මළුවේ වැලි අතව තක්කට දාලා අන්න මට මේ තරමට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මිනිසා කොහොමඩක්වත් වතුර වෙලා කොහොමඩක්වත් ජීවිතයක අඩියම තමයි හිතෙන්නේ. ඉතින් ඒක ඒ සෙන්සර් එකේ ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි පරිසරයේ මොකක් වුණත් සංස්කෘතිය මොකක් වුණත් හැඩ ගැහෙන්න පුළුවන් ගැතිය තිරසනාගෙන් කියන විශේෂ ලක්ෂණයක්. තිරසනාට කවදාක පරිසරය වෙනස් වෙන්නේ. ඒ ආය විනාශ වෙනවා. මනසට විතරක් පුළුවන් ඒ ස්ටේජ් අපි බලන අපි මේ සීමිත ප්‍රදේශයක් අල්ලන ඒකට අයිතිවාසිකම් හදන්න. මට මේ සැප සීමාව ඕනේ. ඒක මගේ අයිතිවාසිකම. ඇත්තට අයිතිවාසිකම නම් මුළු පරාසෙටම යන තියෙන අයිතිවාසිකම. සැපසීමාවට යන්න හදනවා කියලා කියන්නේ මිනිහා විහිීම තමයි දුර්වලකම. එහෙම නැත්නම් මම මට මේක විතරයි පුළුවන් අනිත් අංග වල බෑ කියලා කියනවා. ඒකත් එහෙම කියන පිළිසක යෝගාවචරය බලනවා. උනාට කොන්න වරගන්න. මම බලනවා මට පුළුවන් ඉතුරු විකල්ප. බලන්න බලන්න බලන්න බලන්න අර මනසේ පුරුදු ගැටි එහෙම නැත්නම් මේ විවිධාංගීකරණය විචිත්‍ර බව වැඩෙනකොට තමයි සජීවී අර සීමාට වැටෙන්න වැටෙන්න අපි මෙත්තයි. අපි ඒක වෙන්නේ හෙල්ලිච්ච ගමන් අපිට විතර කට්ට කඩලා ගියා වගේ ඊයතේ පොත්ත ගලවලා ගියා වගේ ඒක සද්දිවි ශක්තිය නැති. ඒ නිසා යෝගාවචරයක් වෙනවයි කියන එකම ලේසි. ඒක කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙනවද දන්නේ වෙනකොට අපේ රුක්තියක් මම පැත්තක තියලා ධර්මයේ ස්වභාවයෙන් නැත්නම් න්‍යාය ධර්මයේ ඉදිරිපුම ගමන. පුදුම පුදුම විදිහට මේ තතතාවය එහෙම නැත්නම් ඒ කියන ඕපනයික ගතිය එහෙම නැත්නම් මේ යථාවාදී ගතිය මේ ලෝකේ තියෙනවා සම්පූර්ණ නිවනක් තියෙනවා පැහියක් වුණොත් තමයි ලබන්නේ අපි පැහියක් වෙන්න ගියොත් දන්නවයි කියලා හිතන්නේ කවදාකවත් වෙන දෙයකට වෙන්න අරගොනම ඒක තමයි තථාගත කියලා කියන්නේ ඒක තමයි ටාઓයිසම් කියලා චීනේ ධර්මයන් ඉස්සර ටාઓයිසම් කියලා තුනේ ඒකත් කියනවා. ඒකට තාවිසම කියලා කියනවා. තාවිසම ගැන විස්තර කරනකොට කියනවා මම හිතන්නේ මේකට කියලා පොත්. නැතු ඇති කියලා හිතන්නේ මම මේ පඬිතුකම කතා කරන දන්නේ මොනම ප්‍රකාශ කළ හැකි යමක් තියෙනවා ඒක නෛර්ය මේ නියම තාවිසම නියම තාවිසම මොන විදිහකට පටන් ගන්නවා. ඊගාට එන දේ මොන විදිහට කවුද දන්නේ? තාවිසම කියලා කියන්නේ එන දෙයට ලක්ෂණ. යමක් ප්‍රකාශ කළ හැකි නම් ඒක සදාකාලිකතාවය නෙවෙයි. ඒ නිසා පොත්පත්වල දින අහන සෑම දෙයක් සකන. ඔරිජිනල් එක නයි ඊගාට එන දෙත් ලෑස්තිලා ඉන්න එක. ඒක තමයි බුදුහාමුදුරුවෝ තථාගත කියලා. ඒකට තාවුසම කියනවා. න්‍යාය ධර්මයට ලෑස්ති. ඒකට ඒ පරාසයට හැදෙන්න පුළුවන් එකම සතා මනුෂයා විතරයි. මේ අපි පොඩ්ඩක් මෙල්බන් වල තියනවාද මෙල්බන් වල තියනවාද මේ නඩු ප්‍රශ්න ප්‍රශ්න බැරෙන්න හදන්නේ නැහැ සාකච්ඡාව නැහැ කියලා බල අයිතිවාසිකම් ඉල්ලනවා. ඉදිරියපත් වෙන්නේ නැහැ. ඒ කමන්න ඒකත් හොඳයි ප්‍රශ්නයක් කියන්නේ හොඳ එකක් නේ. අපි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අහුන් කරන්න මේ. මේ සංඥා විපල්ලාසය කියන සංඥා කියලා කියන්නේ අපි පටිඝාතු සූජ පිළිබඳව අපි සුතුමේ වශයෙන් හැඟීමක් ගන්නවා. ඒක අවබෝධ කළ යුත්තක් පටි කියන්නේ මේකයි මේකයි කියලා අපි සංඥාවක් ඇති කරනවා. ඊට පස්සේ පටි තේජෝලි වෙන වෙන හැටි ආපෝලින් වෙනකොට චින්තනයකට කරනවා. ඒ චින්තන මැනිච්චි භාවනා කරනවා දැන් දෙන්න. ඉතින් පටි ධාතු බලාගෙන භාවනා කරනවා. භාවනා කරනකොට හිතන්නේ මොකක්වත් නැහැ. ඉතින් ආයන්න මොකද අපි ඉන්නේ සංඥාවේ තතබල සංඥාවක එන දෙයට ඉදි කියන්නේ. ඒක කියනවා මේ කුළු දී අන්දේ කිලවලු මේ අන්දිකට මිනිස්සු කතා කරලා කිව්වලු මේ කිරි දීප හම්බෙම ගුණයි. ඒ කිරි වලින් මේ ලුදු හනි වෙන්නත් තියෙනවා කිරි දීපන්. සාමාන්‍යයෙන් මේක ගන්න ඉතින් කිව්වලු කිරි කොහොමද කියලා. ඒ කිරි කොකාව. කොකාව විදිහට කොකාව කොහොමද මෙහෙම කරලා පෙන්නනවා. ඉතින් අරුණ අතකාලේ පහෝ කිරි වෙනකොට උගුර හැපෙනවා. උගුර හිර වෙනවා ඇති එහෙනම් බයයි. අරමනස සංඥා දෙකක් කරා තියෙන කිරි කියන එක හිතාගත්තේ සංඥා දෙක අනුව මුළු ලෝකෙම තියෙන සංඥා. අපි ඉතල සංඥා නැති වෙලට බහින්ද. අපි අනික් සංඥා අයින් කරන එක සංඥාවට අල්ලන. මුත් ඒක සංඥාවක් බව දන්නේ නැත්නම් ඉති පාඨවි කියලා අපි පෘථිවිය අල්ලන. තීජෝ කියලා බින්දර අල්ලන. ආපෝ කියලා වතුර අල්ලන. ඉතින් ඒ වගේ දැන් මේ පාද මාත්‍ය කියති හොඳ වචනයක් කියනවා ඕකේ පෞද්ගලික ලක්ෂණ වගේ ඇති වෙනවා පාඨවි ආපෝ තීජෝලි වෙන් වෙන්නේ නැහැ. නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරු වෙන එක මොන්සෝරි පන්ති මේක හරහා ගිහිල්ලා සියල්ලට පොදු ලකුණක් තියෙනවා පටවි ධාතුවක් වෙනස් වෙන සුළුයි පටවි ධාතුවක් දුක් වෙන සුළුයි පටවි ධාතුවක් ආත්මෙ නෙමෙයි ආපෝ ධාතුවක් වෙනස් වෙන සුළුයි ආපෝ ධාතුවක් දුක් වෙන සුළුයි ආපෝ ධාතුවක් ආත්මෙ නෙමෙයි ගෙනියන්න දන්නේ පොදු ලක්ෂණ පොදු ලක්ෂණයට යන්නේ ඉස්සෙල්ලා කැඳේ කලබීර වගේ තෝරන්න පටවිර ගෞතු ලකුණු ලහු ලකුණු වෙන් කරන්න පටවි ආපෝලෙන් වෙන් කරන්න තේජෝලෙන් මේකට හුස්ම ගන්නවා ඒකට චින්තාමය ඥානය මේ චින්තා විඥාන හුතු විඥාන දෙක මෙන් බලහින්නකොට ලැබෙන දැනුමත් එක්ක බලනකොට සතරංසාරිදී වගේ වෙනසක් තියෙනවා. ලැබෙන ප්‍රත්‍යක්ෂය වැදගත්. ඒකට චින්තා විඥාන යොදා ගන්න බැරි නම් නැත්නම් චින්තාමය යාන අනුව ප්‍රත්‍යක්ෂය බලන්න හදනවනම් අපෝ මෙහෙම බලනකොට කියයි අපෝ කිසිම බෑ උගුරට කියනවා. ඒ නිසා පඬිතයන් කවදාකවත් බලනකොට හරියන්නේ ආයතරයි ප්‍රශ්නේ කියන්නේ මම නම් කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ කියපේ. මම නිකන් අල්ලන්නේ නෑ. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ආසත් ප්‍රසවාසයේ මුලමඳාක බලනකොට මේ මිනිස්සයා හබ්දයක් අහනවා නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. ඉන්නේ ආශාස ප්‍රසාසය කියලා හිතමු. එතකොට එයා දින්දිනේ. මම අරකේ නෙවෙයි මේකේ ඉන්නේ කියලා එයාට දැනීමක් එනවා. ඒ දැනීම එන්නේ මොකද්ද? ආශාස ප්‍රසාසෙත් එක්ක ස්පර්ශිනිසන්. එහෙම නැත්නම් ඒ විඳීමක් අත්දැකීමක් තියෙනවා. අපි මේ පුත්කලයට කියනවා මොකක් කතාවද? ඒ විඳීම, ඒ අත්දැකීම මට ඵල ප්‍රකාශ කරනවා. තමයි විඳින හැටි. නිසා මම පාදම අතර දැන් හරස්පත් නැක්කනවා. ඔය කියන විදිහට ආනාපාන මෙහිලා මේ මුල මේ මැද මේ අග කියලා විඳින විඳීම මට කරුණාකරලා විස්තර කරන්නයි කියලා මට උත්තර දෙන්න. කොහොමද විඳින්නේ? මොකද්ද අත්දැකීම? මට ඕනේ දැනීම වචනෙන් කියන්න ඕනේ. මට හොඳයි, ලස්සනයි, කැමැති අනම්මන නෙවෙයි. මොකද්ද දැනීම? මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙමෙයි ආනාපානි. මේ මුල. මෙන්න මෙහෙමයි මට මුල දැනෙන්නේ. මෙන්න මෙහෙමයි මැද දැනෙන්නේ. අගදැයිම කෙරුවා ආස්වාදයෙන් ප්‍රසවාසය වෙනස් වෙන හැටි මට කියන්නේ අත්දැකීම මොකක්ද අත්දැකීම කියන්නේ තීරුවක් කියලා කියන්නේ නූලක්ද කඩදාසියක්ද නැත්නම් ලී තීරුවක්ද මොකක්ද? ඔව් එතකොට නූල කියලා කියන්නේ අල්ලනකොට දියරයකට වෙනස් දෙයක්. සලනයකට වෙනස් දෙයක් නේ. ඒක උඩට ඔක කියන්න පුළුවන් ද බලන්න අත්දැකීමක් ඔය හතර ධාතුන්ගේ ගුණ නැතුව කියන්නේ බෑ. අපිට දැනෙනවා තදගතිය දැනෙනවා උණුසුමක් දැනෙනවා කම්පනයක් දැනෙනවා චංචලයක් දැනෙනවා මැදෙනවා දැනෙනවා ඔක්කොම බටේ ඔය අතරමා ධාතුන්. ඒ නිසා අපි කොටු කරලා කිව්වොත් ඕනම අත්දැකීමක් හැඟුම් නෙවෙයි අත්දකපු දෙයක් කියන්නේ කියලා අතරමා ධාතුන් තොරතුරකට ගත කරනවා. ඊට පස්සේ ආර කියලා දෙනවා ඔය කියන එකේ අපි ওই වචනේ උසාවි භාෂාවෙන් කියනකොට පටවිදාතු. නූලක්. එහෙම නැත්නම් කියන්න බුණා මට චංචල ගතියක් ඇති. කම්පන ගතිය. ආ ඒකට අපි කියනවා වායු ධාතුව. උසාවියේදී කියන්නේ එහෙමයි. කමත් භාෂාව කියලා ගත්තේ, බබාලාගේ භාෂාව කියලා ගත්තේ, උසාවි භාෂාව කියලා කියනවා. ඒ කියන්නේ භාවනා භාෂාවේදී තුනුවා සීකලක ගන්න අපිත් තේජෝ. අන්නේ විදිහට එයා ඉස්සලා කට උත්තර දෙන්නන්නේ ඒ කට උත්තරට අර්ථකථන දීපු ගමන් ඊට කියන මේ දේම ආර්යයන් වහන්සේලා අතර වෙන භාෂාවකින් හෝ බලන්නේ. මේ මේ වචන මේ අත්දැකීම එහෙම කරුවට පස්සේ ඒ පරිවිකුලකට පස්සේ ඒක විශ්වගතයි. ඒ කියන සංවේදනේ භක්මෙන්ටත් ගැලපෙනවා, දෙයයන්ටත් ගැලපෙනවා, ලෝක ඕනම කෙනෙකුට ගැලපෙනවා. ඒක අර මේ සිංහලෙන් කතා කරලා ඔයයි මගේ වචනේ විතරක් නෙවෙයි. අපි ඒක ජාත්‍යන්තර භාෂාවට සෙල්ලිපිය තුනක් ලියනවා. එතකොට අපේ භාෂාවෙන් ව්‍යවහාර ක්‍රමේ අපි උසස් ප්‍රත්‍යක. ගමී කොටේ තියෙන භාෂාව වෙනුවට ශාස්ත්‍රීය භාෂාව. ශාස්ත්‍රීය භාෂාවෙන් ආර්ය භාෂාවට. අන්නේ වෙනස්කම එකම අත්දැකීම. දෙන අත්කතනය නැත්නම් අත්කතනය සඳහා පාවිච්චි කරන රටාව අනුව ඒ පුද්ගලයා ආර්යත්වයටපත් වෙනවා උසස් කරනවා. මේ පුද්ගලයාට කියනවා ඔය සමීපතේ භාෂාව පැත්තක දාලා නැත්නම් සම්මුතිය පැත්තක දාලා පරමාර්ථයෙන් කියන්නේ. ඒකකොට මම කියන්නේ ඒකට විශේෂ විශ්වවිද්‍යාලයක් නෑ නෑ නෑ. අත්දකින්න දෙය කියපන්. අත්දකින්න දෙය ಗುಣ හඟුම්බර නැතුව කියපන්. කියනවා අනිවාර්යෙන් නැහැ. ඒ නිසා එතන තියෙන්නේ භාවනාවක් නෙවෙයි සංවේදන ප්‍රශ්න. ඒක තමයි සුපිලිසිඹියක් අත්තේ. සුපිලිසිඹියක් කියන්නේ අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිපදාව මේකට කියන්නේ නිරුක්තිය කියන්නේ. තමන් යමක් අත්දකපුවාම හැඟුම් වලින් තොරව අනිත් එකනට ඒක සංවේදනය කරන්න නිරුක්තියක් තියෙනවා. නැතුව අනේ මං අඳ එකක් දැක්කා මට බලන්න මොකද්ද මේ කියන්නේ? ඊෂෝ ඊ හොඳයි ආසයි ඉතින් නැහැ නේ මම මේ දැක්කේ නූලක් කියලා කිව්වනම් අර මං සංවේදනය එනිසායි සංවේදනයේදී පාවිච්චි කරන වචනවල ධාතු මනසිකාට සම්බන්ධ කරලා කතා කරුවොත් කවදාකවත් ආත්ම ස්වરૂපයක් කවදාකවත් ඥාන පිරිමකමක් කවදාකවත් හොඳ නරකක් කවදාකවත් සාධාන සාධාරණේ ඇති හැටි සංවේදනය කරද හැබැයි ඩ්‍රයි නම් කතා කියන්නේ සංහාවක් ඇති වෙනවා නීලිකතියක් වෙනවා නීරසකතියක් වෙනවා එතකොට නිකන් මේ වෙනුවට ඊට මැටි හොඳයි අපි දන්න කතාවක් කියලා අර මානස විලේ සනාංශය කතා කරන්නේ කියන්නේ. මානස විලේ ඉන්නලු ඉන්දියාවේ තියෙන හතරමා ගංගාව පස්මා ගංගාව පටන් ගන්න මානස විලෙන් කියලා මානස විලට දියලි පහක් වැටෙනවලු ඉතින් ඒක පිරිසිදුලු මොනවා කරන්නේ අඩිය හොඳට පැහැදිලි ඒක ඉන්නලු සනාංශය જાතියක්. ඉතින් උන් ඒකම වාස්ත කරමින් ඉන්නේ. උන් එන්නේ ඇතුළු මේ මිනිස්සු අතරට නැත්නම් සාමාන්‍ය එක දවසක් ඌට කාක්ක ඉඳලා කම්ම ඇවිල්ලා ඌ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එනකොට අපෙන් ගිය කනකුකුත් එක්ක පොල්ලත් එක අතේ වහගෙන ඉන්න ගමන් අර ඌ කිව්වලු. එයා කොහෙද කියලා අපි ඉතින් කොහාටද තමයි කියන්නේ අපි මේ අනිත් ඉන්න කෙනා ගහන්නේ. අපි නිකන් දෙන්නපෑ බලන්න. පිරිසිදු වතුර දොරවල් පහක් ගන්නවා. ගිල හැමදම පිළ සීතලයි. අදී ලස්සන මඩක්වත් මොකක්වත් නැහැ. සංගාල් පහක් ගන්නවා සදා හරිතයි. හරි ලස්සනයි. කාඩ ගිහින් නැල්ලු ටික් එකක්. අර දිගට කියනවා නම් ඒකේ මඩ කරිනක්ද කියලා. ඌට ඕනෙලා තියෙන්නේ රණ රණාංශයක්වත් පිරිසුදු වතුරක්වත් නෙමෙයි. ඌ බලන්නේ කොහෙවත් මේ මඩ කරියක් කියනවා ඌ හොය. අරය කතා කරන ඇවිල්ලා අම්මෝ හරි පිරිසුදු සංවේදනය කරන අර කම්මැලි වෙනවා කියන්න කියන්න කම්මැලි වෙනවා. ඌට ඌට තියෙන සිනිගන්ත තියෙනවනේ මණ්ඩකම් කියනවනේ ඇස් දෙක අරගෙන උඩ තියාන ඕකෙම අනේ මාව ගෙනියන්න නැත්තම් මාත් එන්නම් කියලා. එහෙනම් බුදුජානක උන්ගේ උන්වහන්සේ පැත්තෙන් බලලා කියනකොට අපිට පේන්නේ ඉතරරනේ යර පිළිසුදු ගන්න. අපිට අවශ්‍ය කරන උම්මලකද තියෙන්නේ. ඉතින් අපි බලන්නේ හවුස්. මේ ශෞතේ නිසා බණක් කියනකොට නිබ්බාන පරිසංයුක්ත නැත්තම් නේ. ශුන්‍යතා පරිසංයුක්ත අනුගමනය. අපිට ගැලපෙන්නේ. බැරිද මේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කතාවක් අපිට කියන්නේ. ජාතක කතාව. අයේකේ තියෙනවා අර අපේ කොල්ලන්ගමයි කෙල්ලමයි දාංශකමයි. අයේකට සාදු කියලා තොරණකුත් ගහලා වැඩියක්. අර ගැඹුරක් කතා කරනකොට මඩ කරුණක්ද කියලා. ඒක තමයි ධාතු මනසිකාරයයි සාමාන්‍ය එදිනදා අපි හුස්ම ගැන කතා කරනකොට ওই වෙනස කෙතරලා දෙන එක ගුරුනාථගේ වෛද්‍යවාසය. ගුරුවරයා වග බලා ගන්නවනේ මෙයාගේ කරන ළමා කතාව පැත්තක තියලා උසාවි කතාවට ගියා. ඒ සඳහා වෙනම සාකච්ඡා කරනවා. එයා ලංකම් කරන උසාවි සිදු. නැගල කියන්නේ මේ කරපු ප්‍රකාශය වැරදි. ඔය සාක්ෂි ඔප්පුලි ගන්න බෑ. නීති අනුකූල නීති විදිහට උසාවි භාෂාවෙන් කතා කරලා මම හිතන්නේ මංගලයි නම් වෙන කොතන වෙන්නේ. යාර පුරුදු කරනවා උසාවි භාෂාව. උසාවි කියන මේ මට හදගත්තු කරනවා. මට වේග ගත්තු කරනවා. මට උණුසුම ගන්නවා. මට කම්පන චංචලයක් නැහැ. ආයතන නඩුකාරය බොහොම සතුටුයි. ඒක හරි ශෝක හරි ආසය යනමන කියලා දන්න මේ තාම සංකේතය. දැන් හැඟුම් බරව කතා කරන්නේ පොයින්ට් එකේ ඉන්නවා. ඒක නිකන් ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ අහසේ චිත්‍ර හදින් හදනවා. කැන්වස් එක නෑ. පින්ට් පෑනේ පින්ට්ක් තියෙනවා. ඉතින් මෙහෙම ඇඳට මොකක්ද පේන්ට් වෙන්නේ? බේස් එක නෑ. කොමිට් වෙලා. එයා එයා Taman දකපු දේ දකපු විදිහට මේ පරමාර්ථක බර කියන්න බෑ. ඉතින් මේ මනුස්සයට ගොඩාක් කල්යනා. කල්යනා කියලා කියන්නේ අත දාලා හදන්න බෑනේ. හදන්න අහුවෙන්නේ නැහැ. මඩුවට අහුවෙන්නේ අඬුව ස්ලිප් කරනවා. ඒ නිසා ඉස්ස් කළා දෙන්න. ඉස්ස් කළා දෙන්න අපේ අත්දැකීම පරමාර්ථ දාලා කියන්න ඕනේ. අත්දැකීමත් ඇත්ත වශයෙන්ම sannivedana සංගය දහතුමනස්කාරය නැත්නම් වෙන මොනම කෙනෙක්. දුවට බලන්න දහතුමනස්කාර දාලා කතා කරුවොත් ඔළුවේ පොල්ල පොල්ලේ මුලුවට ගහුවේ ඩක් ගාලා තියෙනවා. ඉන්න නැතු ඔය කරන ආලවට්ටම් වල තමයි සම්පත් කරන්නේ. නලවන්න පිනවන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් good morning කියනවා good evening කියනවා කිසිම ආහාර පද්ධතියක් නැහැ. කතා කරන්න ඕන දෙකකින් කතා කරනවා නම් එතකොට short to the point පොම් පොඩි වචන ගන්න ඕන කරන්නේ. ඒක ඒක නිසා විසිත කරන්න ඕනේ. විසිතුරු කරන්න ඕනේ. වෙන් කර කර වෙන් කර කර බලන්න. උගේ හම්බෙච්චාම අපි යකඩ සහිත පස අරගත්තාම හොදලා හොදලා යන්නේ මොනවද යබර කියලා කියන්නේ යබර විතරක් වෙන් කරලා යබර විතරක් ගන්න උණු කරලා උණු කරලා ඒක බොර අයින් කරලා යකඩ කෑල්ල විතරක් ගන්න අපි ඒ නිසාන ක්‍රියාවලියක් තියෙනවා යකඩ පස්සෙන් නිසාරකන ඒ වගේ අපි මේ කතා කරන්නේ ඉදින්දා භාෂාව තුළ අඩු ගන්න කමඨාන් සුද්ධ කරන නැත්නම් ධර්ම සාකච්ඡා කරනකොට කොච්චරක් මේ පරමාර්ථයට කිට්ටු කරලා කතා කරනවද කියනොත් මෙච්චර කතා කරලා දෙන්නේ නැහැ. බොහොම සුළුයි ටෙලිග්‍රෑම් එකෙන් ලියවා වගේ වචනෙන් කියේ. මොකද ඒකට ගන්න වෙලාවදී ආ බලනකොට තේරෙන අපි කොච්චර කැලයක් කපාගෙනද පරමාර්ථය කියන්නේ මොකද අපි ඉන්නේ ලෝක දෙකක. එක්කෙනෙක් ලෝකෙට එක්කෙනෙක් ලෝකෙට සංනිවේදනය වෙනකොට මාතෘමාය පොඬ බලනකොට පෙරාරහමාරයි. ධාතු ලක්ෂණය දකින්නේ සංස්කෘති ලක්ෂණයත් එක්ක. ඒක වහා වෙනස් වෙන සුළු ගතියත් එක්ක තමයි ධාතුව දකින්නේ. ධාතු ඉස්තිර කරගන්න හදන එක තමයි නිත්‍ය සංඥාවක් කියන්නේ. ධාතු මතුවෙන්නේ අනිත්‍ය සංඥාවත් එක්ක. ඒක ඒකට යෝගාචරයට දෙන්නේ අද තීන් කරන දුන්නේ. අද තීන් දෙන්න පුතුරු ගන්න. අද තීන් දන විනාශ වෙනවා. ඒක මනසට කම්මැලි ගම, කාලාන්‍යම, මේකම භූනියමක්, මේකම කනවැන්දුමක් කියලා තමයි පෙන්නේ. ඉතින් ඒකද ඒක කමඨාන් සුද්ධ කරන කීව යුත්තම කියලා තේරෙන්නේ නිවන් දැක්කට පස්සේ. නිවන් දැකලා පස්සේ දවසේ දෙන යකෝ මේක නම් කොච්චර දැකලා තියෙනවද කියන්න දන්නේ නැහැ. මේ මේ සාමිනියත්තන්ට උපසම්පදා වෙන්න කිට් වෙනකොට ඒක අපිට කියලා දෙනවා මේ පිළිගන්නවා කියන්නේ මොකක්ද? පිළිගන්නේ නැතුව වරදන්න එපයි කියලා. ඒක ඒගොල්ලන්ට ලොකු සද්ධාරක් තමයි අනේ ආඳුම්බගේ කොච්චර උදව් කරන්නේ. ඒ දාට උපසම්පදා වෙන්න. උපසම්පදා වුණාට පස්සේ දැන් ඌ තිර වෙලා. ඊගාට උපසම්පදා වෙන්න දිනකට කියලා දීලා ඒකයි උපසම්පදා කරනකොට අරු ලැහැත්තිලා ඉන්නකොට උපසම්පදා කරනවා. ඉතින් ඒකෙන් වැඩක් ගන්න නැහැ. ඉතින් ගියෝ කවදාකවත් මේ සම්බන්ධතාවය නැහැ. ඒගොල්ලෝ ඉතින් තාම ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ වී ඇත්තටම ගියෝ දන්නවනම් මේ සංඝයාට පත්තන ගන්න ඔය දෙයට දක්ෂ ආකාරයෙන් උදව් කරන්නේ. උදව් කරන්න වෙලාවකුත් නැහැ. කළ යුතු මොකද්ද කියලා දන්නේත් නැහැ. බුදුදහමට ඒක ජීවිතයේ දෝෂයක් නෙවෙයි. උඹලගේ ලැබීම කියන්නේ. ඉතින් මේ සංනිවේදනය වෙනස්ස වෙච්ච ගමන් උඹ සම්පතයි. සුදුසුකම් ලැබුවා උඹ සම්පතයි. උඹ සම්පත උනාට පස්සේ ආයෙත් තර උකරගෙන. උට අතපය දිගට ගන්න බැරි වෙනවා. ඉතින් මේ කියන්නේ ඉතින් සිවුරු අරපේකා විතරක් ඒක අන්තිම කට්ටය. අන්තිම කට්ටය ඒක හිරෙන් පැල්ලා ගිය එකා වගේ. ඌ දන්නා මෙතන වෙන්න ඕනේ දේ ඌ ඒක පාවිච්චි කරනවා කීයක් හරි හම්බ කරගන්න. ඉගෙන පිළිකරමු. ඒ නිසා මේ මේක මේක හරි ලස්සනයි මේ මේක තමයි දුක කියන්නේ. සංවේදේ වෙන්නේ නැති එකක් කවදාකවත් වෙන්නේ නැති එකක්. අතන තියෙනවා මෙතන නැහැ දෙක අතර දෙක නැහැ. මේකයි දුක කියන්නේ නැතිකම නෙවෙයි. ඒකම නෙවෙයි නිරුද්ධක පාරිභෝගික නිරුද්ධකත්වය කියලා එකක් තියෙන කඩවරණ පරිසරය. කණ්ඩායම් පස්සේ වැවෙන්නේ වතුරේ. මොනවත් ඒ ගහට වතුර නෑ. මොන රිමුණු. වතුර රිමුණු නිසා එයා වැස්සෙන් වැටෙන ටික තමයි අල්ලගන්න හදන්නේ. හරියට කාන්තාරේ වැවෙන ගහයි කටුලන්න පරිසුත් කියන ගහයි සමානයි. හරියා වතුරේ ඉන්නේ මෙයා වතුර නැත්තර කියන්නේ දෙන්නටම තියෙන පාරිභෝගික නිර්දකත්තේ වතුර නෑ පරිභෝජනයේ සඳහා. හැබැයි වතුරේ තමයි ඉන්නේ. දේන්සන් අපි ඉන්නේ සම්පූර්ණ කාම ලෝකෙකට මේ මට ඕනේ ක්වොලිටි එක මට ඕනේ ප්‍රමාණය මට ඕනේ වෙලාවට මට ඕන කෙනාගෙන් ලැබෙන්නේ ඉතින් කොණ්ඩ හිතනවා රස කාව මේ තියෙනවා දෙන්නේ නැහැ. මේක කරගන්න විදියක් නැහැ. නැත්තම් කමන්නේ නැහැ. ලෝකෙස් එකේ තියෙන බඩු ඕන එකම තියෙන. යක් මේ පුංචි ටැග් එකක් තියෙන 3500. ඉතින් 3500 නැති මොකද අරක තියා ගන්න කියලා හැමෝම. වරගම් කරලා ටික ගන්න නැත්තම් නේ? අතදී අය වෙලා හරි ගන්න නැත්තම් කියන මොකද? ආශාව ඇති කරනවා. මේ ක්‍රම ලෝකෙ. මේක තමයි සංසාරය. මේක බුදුහාමුදුරන් කරනවා. මායя කරනවා මේක ඇති. අපි මේක තේරුම් අරගන්න තියෙන ආශාව තියෙන සාකච්ඡා කොක්ක තමයි තියෙන්නේ. මේක සංනිවේදනය වෙන්නේ නැත්තේ තණ්හා මාන බුද්ධි කියන ප්‍රපංච නිසා. ඒ නිසා ධාතු මනසකාට යන ප්‍රපංච කැපෙනවා. ප්‍රපංච කැපෙන පස්සේ ආලවට්ටම. හැඟුම්නේ. හරි ඩ්‍රයි. ඉතින් ඊට පස්සේ කතා කරුවර පස්සේ වෙනදාන් ඒ වැඩි දුර යන්නේ නැහැ. කතාවේ මේ දිගට යන්නේ නැහැ මොකද හේතුව ප්‍රපංචයි. ප්‍රපංච කියන්නේ වාග් බහුල්‍ය කියලා ඥානන්ද බාලේ කියනවා. එකම දේ එක එක පැති වලින් කියනවා. මේ පැතින් කියන්නේ හංගුම් කර හංගුම් කර දානවා. ඒක තමයි හංගුම් ආලවට්ටම දැම්මට පස්සේ අපි සංකප්ප කරන්නේ. දුක්ඛනාධික වචන වල ප්‍රපංච කරන දෙන්නේ. හරියට කෙනෙක් කතා කරද්දී නමුත් ඒක සෝපාකටත් තේරෙනවා. පාරිපුත්තු ගානකටත් තේරෙනවා. ඒකයි බුදුහාමුදුරනේ සිව් පිළිසින් දයාපත් කරන විශේෂ ඒක යුක්ත දන්නේ. මොකද එයා බලන බුදුහාමර බලන බුදුහාමරගේ හිතෙන් නෙවෙයි. ආහන කෙනාගේ හිත කොතනද තියෙන්නේ? උතින්ද ඕන දෙයද? ඒක තමයි මහා කරුණ. මේක ප්‍රඥාව. ඒක මහා කරුණ එයා හඳුනා ගන්න. එයාගේ හදවත හඳුනා ගන්නවා. අඳගෙනකොට එයාට ඕන දෙයද? ඒ දෙන්නේ කරුණා ප්‍රඥාවෙන් හදවත හඳුනාගන්නේ ප්‍රඥාවෙන්. ඉතින් අපි අංශ භාගය කොහොමද කරනවා කියන්නේ ප්‍රඥාව නේ. ප්‍රඥාව කියන්නේ කරුණාව නේ. අපි ඒක දන්නේත් නැහැ. ඉතින් ඒක බඩු නැතිකම නෙමෙයි අපිට. පාරිභෝගික නියුතකත්වයක් තියෙන්නේ. පරිභෝජනයේ හඳා වතුරන. හැබැයි හිතවල තියෙන්නේ ගහ වතුරේ. අපිට කියන්නේ කාටද? අපිත් දාගෙන මමත් දාගෙන කියලා මම බැලුවා. කරුණාමු කියන කරුණාමු කියන දෝසම් වංචිත කියලා ඔය හැම ගුණ දක්නිකම යටි නූලක් තියෙනවානේ. කරුණාවත් එක්කම යනකොට කරුණාව කරගන්න බැරි වෙච්ච ගණන් කියන්නේ භවතන ඉවෙච්ච ගණන් විභවතන. නැත්නම් ඒක මරන්න. ඒ ඒ එක පොඩි වයර් මාර්විල්ලක් විතරයි වෙන්නේ. ඉතින් ඒක වුණාට පස්සේ මේ මිනිස්සාම මෙච්චර ආස කරපු දේ විනාශ කරනවා. ඒ නිසා මේ කපන්න තිබුණත් ඉංග්‍රීසි. ওই දෙක වුණාට පස්සේ ඉතින් නව කතාවක් තමයි තියෙන්නේ කොහොම ඒව වෙනවද දන්නේ. මේ එක මිනිසයා තුළ ඒ රස වෙනස ඇති වෙනවා තප්පරයකට. ඒක මොකද හේතුව අර යටින් වැඩ කරන ද්වේෂානුසය කොයි වෙලාවෙයිස උස්සනවාද කොයි වෙලාවෙ යට යනවාද කියලා කියන්නේ. ඉතින් අපි හිතන්නේ ඒක උන්නේ බාහිරින් කියලා. බාහිර නෙමෙයි ඇතුලේ තියෙන්නේ. පොකට් එකේ බඩු තියෙන්නේ. ඒක තමයි වැඩ කරන්නේ. ඒක දිහා බලන්න හිතුවොත් තීරණ පටන් ගන්න ලෝකෙ කොච්චර විචිත්‍රද කියලා. කොච්චරම කිසිම දෙයක එල්ලිප ගන්න නැතුව ඕන දෙයක් කරලා ඕන දෙයක් හරි ගසලා දෙනවා. මාලිගාව රජගේ හිත ගිය තන ආද රජ මාලිගාව හදන්නත් පුළුවන් නැත්නම් විනාශ කරන්නත් පුළුවන්. වැඩි වෙනේ දබරටයි කියලා අපි සිංහල කියනවා කියනවා. වැඩි සෙනේ කියලා කියන්නේ කරුණාව, දබරේ කියලා කියන්නේ ද්වේෂය, වැඩි සෙනේ කිය ගමන් දබරේ කියන්නේ. අද ටික කරදර කරනව නේද? ආ එන අපේ කාඩ් එක බේරලා මේ ඒක නෙමෙයි අපි දැන් ඉවර කරන්න ආදන්නේ 9යි වෙලාව වෙන මොනවාරි කියන්න කරන දෙයක් තියෙනවද දන්නේ ඉතින් සතිය නම් තියෙනවා සතියත් වඩන්න උත්සාහ කරනවා සම්බ සාකච්ඡාව තියයිද කියන තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද්ද වැටෙන්නේ අද 8යි 15. 15 වෙනිදා නෑ 15 වෙනිදා මට මේ මේ පරණ කොන්ත්‍රාත්යක් කරලා තියෙනවා. මම හිතන්නේ 15 වෙනිදා නම් මම නෑ. අද අට නම් හැබැයි ඊගාව දවසේ තියෙන්න ඉඩ තියෙනවා. ඒ ඒ කියන්නේ පහළ 22 22 තියෙන්න ඉඩ තියෙනවා මේ ඒක නිසා මේ තිබ්බයි කියලා මට්ටම් එච්චර ලොකු ගුණයක් වටිනාකම පැටෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ නික අහගෙන ඉන්න විතර. ඈ ඒක ඒක නිසා කුප්පිය පුරව ගන්න එක විතරයි වෙන්නේ. හොඳයි සන්තෝෂයි. ඇත්තටම ප්‍රශ්න නැති වෙනකොට සතුට වෙන්න එපායිනේ. ඉතින් එහෙමනම් අපි මේ මෙහෙත් එහෙත් ධර්ම සාකච්ඡා නිම කරන්නයි මම මේ අවසර ඉල්ලන්න හදන්නේ. අර 9යි වෙලාව. එහෙනම් මෙල්බන් වාසීන්ට තෙරුවන් සරණයි. දැන් අපි පැය කමාර කාලය අරගෙන තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් වෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට විනාඩියක් දෙකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡාමය කුසලයේ මේ සීලවල සංවිධානය කරන්නා වූ සීල පිළිමින් පිළිබඳව කරන කියලා සංවිධායක සත්‍ය සමන්දල සාධිකර අනුමೋದන් වෙත්වා ඥාතියින්ද පින්වයි ඒවා අපපටත් මේ සම්ධර්මයේ වහවහ අවබෝධ වීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයා දහසින් අපි ඒත්තාවතා ආදී සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. ඉත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං